ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා මුති සම්පන්න පින්වත්නි අපි අද ජනවාරි මාසේ පස්වෙනිදා අපේ වැඩ පිළිවෙලේ පස්වෙනි දවසේ අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම කර්මාවෙන් ඉල්ලා හිටිනවා අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මා ආධුනිකෙක් මේ ආනාපානය ආරම්භ කර සමාධි සංකවන සෑම අවස්ථාවකම පාහේ ශරීරයේ යම් තැනක දැනෙන වේදනාවක් කෙරෙහි සිත දිවෙයි. එවිට ඒ ඔස්සේ සිත යොමු කර එම වේදනාව වරහන් ඇතුලේ ඇතිවන නැතිවන භාවනා අරමුණු කරගනිමි. ස්වල්ප වේලාවකින් නැවත ආනාපානයට සිත નિરાයාසයෙන් යෙදෙන නමුත් නැවතත් පෙර පරිදි සිත වේදනාවන් කෙරෙහි යොමු වේ. මෙසේ කීප වරක් වරහන් ඇතුළේ දෙතුන් වතාවක් කෙරෙන විට සිත නැවත එම අරමුණ කෙරෙහි අවධානය යොමු නොවි භාවනා සිත කැඩී එම උනන්දුව අලස බවට හැරේ. මෙම සිදුවීම් සාමාන්‍යද එසේ නැතහොත් කිසිදා භාවනාවේ දියුණුවක් නොලබන්නේක්ද යයි සැක උපදී. කරුණාකරම තත්වයට පිටක් වන උපදේශක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. එමේ භාවනාවට අභෞවිය ස්වරූපයක් කියන්න අමාරුයි මොකද භාවන වැදගත්ම දේ තමයි පිවිසුම. පිවිසුම තියෙනවා ඕන දෙයක් කරන්න පුළුවන්. පිවිස ගන්න බැරි නම් තමයි ඉතින් අපි බලාපොරොත්තු සුක් කරගන්න ඕනේ. කියන්නේ ඉඳගෙන ඉන්න බෑ. අරමුණට යොමු කරවන්න බෑ. ඊටත් වැඩිය සරලව කියනවනම් මම දැන් මෙතන කියන තැනට ගන්න බැන්නම් එයා බලාපොරොත්තු කියන්න බෑ. ඒක චිත්තකයට හරි මම දැන් මෙතන ඉන්නවා කියන එකට කියන්න පුළුවන් නම් ඒක විශාල අවස්ථාවක් ඕනේ පැත්තකට දිනු කරලා හැකි. නමුත් මේක ඉතිරිලා තියෙන තොරතුරු අනුව බලනකොට ඒ එක තොරතුරකටම මට අවශ්‍ය වෙනවා දැනගන්න. ඒ මොකද්ද? අර පළවෙනි වතාවේ ආනාපාන හිත දාන්නා. ඊටසේ වේදනාවකින් කලකොල වෙලා ආයසරයක් ආනාපාන හිත දාන්නා. ආයසරයක් වේදනාවට පස්සේ දාලා එහෙම බලන්න බලන්න බලන්න නැවත නැවත බලනකොට ආනාපානයට සංවිප්‍රීමක්ද වෙන්නේ, දුරස්ත වීමක්ද වෙන්නේ. නැත්නම් ඒ අලුත් අලුත් බලන හැම වෙලාවකම ආනාපාන පිළිබඳ අලුත් තොරතුරු අලුත් පැතිකඩ බලා ගන්න පුළුවන් ද තියෙන කියන එක විතරයි එතන යෝගාවචර සැලකිලිමත් වෙනවා. වේදනාවකින් කරදර නැති වෙලා යానපණ කොහොමද? වේදනා කරදරයක් ඇවිල්ලා නැත්නම් දුකී අරමුණ වශයෙන් ක්‍රියාත්මක කරනකොටත් ආනාපානෙ පේනවද නැද්ද? ඊට පස්සේ ආයේ වේදනාව නැති ආනාපානට එනවා. ඒකයි ඉස්සල තිබුණු සතිවාරය අතර වෙනස මොකද්ද කියලා? ওই කතාව ආනාපාන ශීර්ෂයෙන් ආනාපාන තේමාව කරගෙන ඉදිරිපත් කරනවා නම් Tamanටම තේරෙයි දිගින් දිගට නැවත නැවත ආනාපානට යොදනකොට එන්නේ එන්න සිද්ධ වෙන්නේ ආනාපානෙන් දුරස්ත වෙලා මුලකින් අපතන් කියන පැත්තට අනේකද එනතම් මේ ගැටුම නිසා දවසින් දවස ආනාපානෙ අලුත් පැති බලා ගන්න පුළුවන් ඒ වගේ අපි මේ පරියන්ක ඉවරයි ඊගාස්නේ සක්මන් කළා ආයෙ පරියන්කට යනවා එතෙන්ට ගියාට පස්සේ අර ඉස්සලා තිබුණ අත්දැකීම හිත පිරිහෙන සුළු හිත මන්දෝත්සාහය කරන සුළු පරාජිත කරන සුළුද නැත්නම් අලුත් සතිවාරයක් අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඊට ඒ ඒ ඒ කියන සංසර්ග සාපේක්ෂව ඊට ඊට ආත්මස්ම වෙනස් බලන්න පුළුවන් සක්මන් කරනකොට මොකද වෙන්නේ කියලා. මොකද වේදනා නිදිමත ප්‍රශ්න දෙක සක්මනීති ගොඩාක් අඩුයි. නැතුව නෙවෙයි. ඒකෝර බලන්න පුළුවන් සක්මන් අරමුණ අපි උදාහරණයක් වශයෙන් වම කියනකොට වම දකුණ කියනකොට දකුණ කියලා වැටෙන ගතිය අර වගේ බාධාවකින් තොරව වේදනා බාධාකින් තොරව යනකොට ඒකේ ප්‍රගමනයක් තියෙනවා. ඒ කියන්නේ තොරතුරු වලින් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ හිත දැනටමත් බලාපොරොත්තු සුන් කරගෙන පරාජිත වෙලා තියෙනවද නැත්නම් හිත මේ අභියෝගයේ තියෙදි ඉදිරියට යන්න ලෑස්තිද කියලා. ඒකත් හොඳටම තේරෙන භාවනා කරන කෙනාට මම මේ ඉදිරිපත් කරන්නේ ඒ සඳහා ප්‍රශ්නාවලියක්. තමන්ම තමන්ගේ හිතත් එක්ක sannivedanaya කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කෙනෙකුට ඒක sannivedanaya කරන්න මේ විදිහට මේ මම ඉදිරිපත් කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඉතින් මාරි කැමති මේ ප්‍රශ්න ඉදිරිපත් කරපේකන ඒ සම්බන්ධව කට උත්තර දෙනවා නම් එහෙම නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කට උත්තර දෙනවා නම් අපි ඒක සාකච්ඡාවට ලක් කරනවා. අධ්‍යාත්මික ඉදරස්සන් හිතට පොඩි වෙලා හරි ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වෙන කලින් අපි නැති වෙනවා. ඒක අපිට ඕනේ අපේ හිතේ ඉඳලා තියෙන පිටතට ඉතින් ඒකට විරුද්ධව දෙය තමයි නැත්නම් ඒකට පිටිපස්සේ එකම අරමුණ නැවත නැති යොදන්න. ඉතින් අර එක යොදපු ගමන්ම අපේ හිත කීකරු වෙන්නේ නැහැ. එයා ලදලද අවස්ථාවේ පිටපයින්නවා. ඒත් ඒකට බොහොම ඉවසිල්ලෙන් ආයෙත් පිටලා අරමුණේ තියෙනවා. ආයෙත් පිටපයින්නවා. ආයෙත් පිටලා අරමුණේ තියෙනවා. කිය අපිට ඒකට ශ්‍රද්ධාවක් ඕනේ, වීර්යයක් ඕනේ, සතියක් ඕනේ. ඒ ටික අපි දානවා ඒ වෙලාවට. දාලා දාලා බලනවා මේ ප්‍රයත්න නිසා පිට පයින් එක පයින් නමුත් අරමුණට සාදර ගතිය වැඩි වෙනවද පිටපදින ගතිය අඩු වෙනවද පරියන්කේතර සක්මන් කරනකොට මේ විදිහම රණ්ඩුවක් අපිට කරන්න ඕනේද නැත්නම් ඒ වෙලාවේදී අරමුණ හිතට සාදර වෙනවා වැඩිද කියලා බලලා අපි පහසු ලේසි තැනින් රිංගව ගන්න එකයි කරන්නේ සම්පූර්ණ හිත කොච්චර කෙරුවක්වත් භාවනාවට විරුද්ධව නන්නත්තර වෙන පැත්ත තමයි වැඩි. ඒක කාගවත් දුර්ලභම නෙවෙයි. ඒක තමන්ගේ පුද්ගලික දුර්ලභමක්, සීලියට පාඩුවක්, දානයට පාඩුවක් නෙවෙයි. ඒක තමයි දී ඇති සත්‍යය. ඉතින් ඒක කඩන බෙදි නැතුව ලේසි තනින් ගස්ව ගන්නවා. ඒ බස්ව ගැනීමට අපි ප්‍රයත්න කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස ආනාපාන සතිය වඩාගෙන යාමේදී හුස්ම ඉතා සියුම් බවට පත්වන විට නොදැනුවත්වම තදින් හුස්ම කීපයක් ගැනීමට පෙළඹෙමි. මේ අවස්ථාවේ ක්‍රියාකල යුතු අන්දම කරුණාවෙන් පහදා දෙන්න. දෙක තරත් අවස්ථාවකදී කිසිවක් නොදැනෙන ශූන්‍යත්වයක් අත්දකිමි. මේද කරුණාවෙන් පහදා දෙනු මැනවි. පළවෙනි එකේදී හුස්ම ගන්නවද ගැනෙනවද කියලා බලන්න. එයාට හුස්ම අඩු වෙන අඩු වෙන යනකොට ශරීර පද්ධතියෙම ඒ අර අඩු වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්න නැත්නම් එකපාරම නතර වෙච්ච ව්‍යායාමෙන් නතර කරන්න ඒක වෙනවා තල සුවාසයක් ගැනෙනවා ඒක බාධාවකට කරගන්න අවශ්‍ය නැහැ මොකද හොයලා බැලුවොත් මේක කේතන දෙයක් කරන දෙයක් නම් තමයි අපි පශ්චාත්තාප වෙන්න ඕනේ තමයි වග වෙන්නේ ඒක කේතන දෙයක් නම් ඒ හයිය හුස්ම ගත්තා සත්‍ය කැඩෙනවද නැද්ද කියන එක විතරයි බලන්න සත්‍ය කැඩෙන්නේ නැත්තම් මේක තවත් හොඳ කාරණාවක් බාධාවක් දීලා දීලා නෙමෙයි දෙවිලා තමයි දෙනවා සතිය කරලා නැහැ. සතිය කරන්නේ නැත්තම් හොඳයි. ඒක නිසා පළවෙනිම දේ තමයි මේ හයියෙන් හුස්ම ගන්න එක සචේතනිකව සවිඥානිකව සසංකාරිකව කරන දෙයක්ද නැත්නම් අචේතනිකව අවිඥානිකව අසංස්කාරිකව වෙන එකක්ද කියලා මේ ශරීරයේ තියෙන බොඩි නොලෙජ් කියලා එකක් එයා දන්නව අවස්ථාවට කරන්න ඕන දේ. අපි ඇඟිලි දැම්මොත් තමයි මේ බොඩි නොලෙජ් එක පංච බජල් වෙන්නේ. අන්‍ය විහිද වෙන්නේ. නැත්නම් ශරීරය දන්නවා තැනට ගැලපෙන විදිහට හැදෙන හැටි. ඒකක් තමයි ඔය හුස්ම අඩු වෙනා නේද පුකාම දීර්ඝ සුවාසයක් ගන්න නිින්දදී බලන්න හොඳට නිින්ද ඉන්නකොට ගාලා ඒක ඇත්තට නිින්දට බැස ගැනීමක්. අර ඊගාවට එන්න තියෙන විවේක ස්ථානට සූදානම් වීමක්. ඒක සාධකයක් බාධකයක් නෙවෙයි. ඉතින් ඒ සාධකයක්ද බාධකයක්ද කියලා දැනගන්නේ ඒ දේ හරහා යද්දී සතිය කැඩෙන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ඔය ස්තුතියට අහන ප්‍රශ්න වලට ඉස්සලා ආරච්චි වුණා. තමන්ගේ හිත මේක ස්ථාණ්ඩ යනවා. ඒතර බලන්න ඕනේ ඊගාදස පරියන්කට ගියාම දැන් ඔන්න ආනාපාන ක්‍රමෙන් මෙනෙහි කරමින් ප්‍රයත්න කරමින් කරන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ආනාපාන හොඳට සංසිල්ල ප්‍රයත්න නොකර ඉබේ විවේක වෙන තරක් තියෙනවා. මේ දෙකෙන් හිත වැඩි කැමැති කොකටද කියලා. මේ දෙකට හිත දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. ඒ අනුවයි විනිශ්චය කරනවා. එකම දේ තමයි. නමුත් දක්වන ප්‍රතිචාරයේ හැටියටයි එයාට උත්තර බදින්න ඕනේ. එයාට ඊගාව මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? අර විවේක ස්ථානය මේ තනිකමක් පාළුවක් කම්මැලිකමක් විදිහට සමහරව ඒකට ද්වේෂ කරනවා. කාර්යබහුල ස්ථානය හොඳයි කියනවා. සංසාරේ දුක් විඳිනකම වෙනවා කාර්යබහුල ස්ථානයේ දුක් කරදර වැඩි වැඩියෙන් පෙට්‍රල් පිච්චෙන වැඩියෙන් ඝර්ෂණේ තියෙන තරම් විවේක ස්ථානේ හොඳයි කිය. ඉතින් එකම දේ දුන්නට Taman ගේන ප්‍රතිචාරය අනුව තමයි කමඨාන සුද්ධ වෙන්නේ. ඉතින් ඒ දේ ට අවදි නැතුව හෝ ඒක මේ කමඨාන් වාර්තාවට ඉදිරිපත් කරන්නේ නැත්නම් උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ සාක්ෂි හොඳට නැතුව නඩු චින්න විනිශ්චය කරන්න හදනවා. ඒ නිසා තමන්ගේ ඉම්ප්‍රෙෂන් එක ඒක වෙනකොට තමන්ගේ හිත ඒකට දක්වන ප්‍රතිචාරය අනුව තමයි අපි මොකද හිතේ සහයෝගය ගන්න ඕනේ හිත අපිට විරුද්ධව කටයුතු කරාට හිතේ සහයෝගය අරගෙන තමයි උත්තරේ විසඳන්න ඕනේ ඒ නිසා මේ විවේක ස්ථානෙ ලැබීම කරදරයක් තනිවීමක් පාළු වීමක් බයක් අසන්න කමක් විදිහට දැනෙන්නේ එහෙමනම් පිළියම් කරන්න පුළුවන් එහෙනම් ඒක සතක් විවේකයක් ගැටුමක් නැත්නම් එහෙම දැනෙන්නේ එන ඒ අනුව ඉදිරියට යන්න ඕනේ අනේ ඒ ආකල්පේ නැතුව උත්තර දෙන්න අමාරුයි. ඒ කියන්නේ අදහස් කරන්නේ ප්‍රශ්නකරු කැමති නම් ඒක සභාගත කරනවා නම් අපිට සාකච්ඡාව ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්න කරනවා. එතන එක ඉන්දියාවේ තේරෙනවා ක්‍රියාත්මක වෙනවා මොකද එතන හැදෙන්නේ බැරි නම් ඒ ඒ විදිහට කරනවා. මුදල් හදාගන්න දෙන්නේ අනිත් ගැනීම අවශ්‍ය වෙන ප්‍රාවලින් අවශ්‍ය නැහැ. නමුත් හොඳ යම් සතියක් තියෙනවා. සාර්ථක වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් හිත පවතිනවා නම් හිත හිත පහසුවෙන් ආනාපාන සතිය වැඩින අන්න බලමු මොකද අල්ලගෙන ගන්න නැති වගේ බලන්න. ඒ වගේ ඔය කියන එකත් පැතිකඩ දෙකක් තියෙනවා. හිත ඒක අනිවාර්යයෙන්ම හොඳයි කියලා සුවයක් වශයෙන් තේරෙනවා නම් හිත ප්‍රයත්න කරන්නේ ආනපන වඩන්න. එතකොට අහන්නේ මේක වැඩි කරගන්නේ කොහොමද? මේක ඉක්මනට ගන්න කොහොමද කියලා එතකොට එක පැත්තක්. ඒක තමයි නිරීක්ෂණය කරලා තිබුණා මේක විවේකයි කරදර නෑ ඒ හිත කරදර ඉල්ලගෙන යන්න හදන තානපණ ඉල්ලගෙන යන්න හදන කියලා එතකොට පේන මොකද්ද වංචනික ධර්මයේ ෂටගතියකුත් තියෙනවා මේකේ අන්නේ ඒ ෂේඩ්ස් ඒ මේ තොරතුරු නැතුව ප්‍රශ්න විසඳන්න බෑ ඒක නිරීක්ෂණයයි කි තාන වැදගත් ස්වාධීන නිරීක්ෂණයක් ඒක යෝගාවචරය කියන්න ඕන එකක්. කවුතර දෙනෙක් කන කියන්න කිය ගමන් ඇසියුම් කරා වෙනවා. ඒ නිසා තමයි ඈ ඒ ඔක්කොම ඒ ඔක්කොම සාධක මේ නඩුවට හොඳ සාක්ෂි. ඒ නිසා අපිට කියන්න පුළුවන් මම මේ භාවනා කරන යනකොට මම මේ වගේ තැනකට යනවා මට සතිය තියෙනවා ඒක මොකද්ද අසහනයක් තියෙනවා තාමත් මේ තව එල්ලෙන තැනක් හොයනවා නමුත් මට මගේ තර්කයට තේරෙනවා මෙතන හොඳ තැනක් මෙතන ඉන්න ඕනේ අන්න එවැනි තත්ත්වයක් හරිදී මම මොකද්ද කරන්න ඕනේ කියන එක හරියටම ප්‍රශ්නේ බොහොම පිළිසිතුයි ඒක අනිවාර්යයෙන්ම සාකච්ඡාවේ විශ්ව ගන්න ඕනේ ප්‍රශ්නයක්. ඒක මොකද අපි මේක දුන්නට ටැග් බාර ගන්න හිත ලෑස්ති නැහැ. හිතේ පළුවක් ලෑස්ති පළුවක් ලෑස්ති නැහැ. ඒකෝර අපි දන්නේ කොයි එකාද මට සුබ සාධනෙ පිළිසින්නේ කොයි එකාද මාර්ගපාක්ෂික කියලා. ඉතින් කොයි පළුවද නිවන් ගාමී කොයි පළුවද මාර්ගපාක්ෂික කොයි පළුවද කෙලස් කියලා දන්නේ. මොකද අලුත් නේ. ඉතින් එහෙම වෙනකොට Tamanට එක සැරේකින් විනිශ්චය කරන්න නැතුව තේරෙනවා නම් මේක තමයි හරි. ඉතින් මේකට යන්න ඊට ඇතුළෙන්ම තියෙන කොක්කක්. එහෙම නැත්නම් මේ වෙන දේවල් හොයන එක. එක පැත්තක තියෙන විවේක ගතියක්. ඉතින් ඒකෙදී දෙයට ත්‍රිපිටකය කියලා බැලුවොත් මේ ගැටුමක්, ඝර්ෂණයක්, තැවීමක් පිළීමක් ඇති තැන ඉඳලා ගැටුමක් ඝර්ෂණයක් තැවීමක් පිළීමක් නැත්නම් යන තරම් බුදුහාමුදුරු උත්සාහ කළා තියෙනවා. ත්‍රිවිධකයෙන් උත්සාහ කරලා තියෙන එක. බුදුහාමගේ පණිවිඩය ඒක. ඉතින් ඒකෙන් ඒක අපේ එක පළුවක් ඒක ලෑස්ති ගන්න. එක පළුවක් කියනවා එතකොට මම මම මම නැති වෙනවා මම කොන් වෙනවා පාළුයි ඒක නිසා නිකන් ඉන්නවම අහලා ගියත් ඇති කියලා මොකක් හරි කරදරයක් කියලා ගත්තකොත් තියෙනවා. ඒක හොඳටම තේනවා මේ ඇතුලේ ප්‍රශ්න තියෙන්නේ. පිටින් දාපු එකක්වත් නෙමෙයි. ඒක නිසා අපි සහයෝගය දක්වන්න ඕනේ මනම කුමාරි කඩුව දෙන්න ඕනේ. වැද්දාටද කුමාරයාටද කියලා ප්‍රශ්න තියෙනවනේ. මනම කුමාරයාටද කඩුව දෙන්න ඕනේ වැද්දාටද කඩුව. මනම කුමාරගේ හිත තියෙන්නේ මස් වැද්දාට. ඒක ප්‍රශ්නේ තියෙන. ඒක එතකොට අපි දෙන්න ওই පිළිමේ කොච්චර ලෝකේ රණ්ඩු කරත් විනිශ්චය තියෙන ගෑණියක් අත. ඒක පිළිමි දන්නේ නැහැ ඒක. ඉතින් ෆයිට් කරනවා. අර පැත්තකින් ඉඳ කාන්තාවක් කියලා කඩුව කඩුව අතර දුව ගහ ඔක්කොම වැඩි වෙනවා. ඊට පස්සේ නඩු කියන විදිහක් නෑ නෝ දෙල්ලෙන් ගිහිල්ලා. ඉමිනේටෙන් කියන තෝමයි කතාවද ගෑණී මම රජ කුලයේ මම ශිල්පයට ආදරව ගන්නව කඩුවත් මගේ. චොටෝක දුන්නේ මට දෙන්න නෙවෙයි අරුට දෙන්න නෙවෙයි මට දෙන්න කියන්නේ නෑ. එතකොට මිනිහා ඉවරයි. පස්සද්දාතේ වැඩි සීදී. ඒ වගේ අපිව සත්‍යය කියලා වැඩ කරන්න ගියාට විනිශ්චය කියන්නේ වෙන තරඟ. විනිශ්චයට බලපෑම් කරන්නත් බෑ අපිට. ඒ නිසා ප්‍රධාන වශයෙන් දැනගන්න අපේ හිත දුවන්නේ කෙලෙස් වලට. අපිට මාරපාක්ෂිකයි. ඉතින් එවැනි මාරපාක්ෂික හිතක් හිරිවට්ටගෙන බුදුහාමුදුර වගේ රහසෙන් අපිට දෙන පණිවිඩයක් හරහා ඒකේ හරි පැත්තට යනවයි කිව්වහම ඒක යුද්ධයක තියෙනවට වඩා බොහොම අමාරු වැඩක්. ඒ නිසා භාවනාවේ පළවෙනි පියවරේදී පවා ඒ කියන්නේ අන්තං ආනපන සංසිඳනකොටවත් ඔය චතුරාර්ය සත්‍ය ප්‍රශ්නේ මතුවෙනවා. එහෙම නැත්නම් අපි අපි ඡන්දෙ දෙන්නේ කැමැත්ත දෙන්නේ මාස්සක් දඩද අර ශිෂ්ටාචාර 64 සූසට කලාවක් දැන රසාද පිණියටද රජකුමාරටද කියන ප්‍රශ්නේ හැම වෙලාවෙම තියෙනවා. ඒක අපි හිතුවත් ඒක ධර්මබලධාරී දෙවියන් වහන්සේ අතේ තියෙනවා කර්මස්ථානාචාර්ය අතේ තියෙනවා කමී වන්දලේ හාමුදුරුවෝ අතේ තියෙනවා කියලා එහෙමනම් අපි පාල්දි වෙනවා. අපි අපි බය ආදු වෙනවා. මේක හිතේම තියෙන ප්‍රශ්නයක් භාවනාව කොච්චර කරාද එන ප්‍රතිඵලයේ පිළිබඳව විනිශ්චය තමන් අතේමයි තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කොහොමඩක්වත් බාර ගන්න කැමති නැහැ. උඹ මස් ඇතට දුන්නොත් මස් ඇතත් එක්ක ජීවත් වෙන්න වෙනවා. කුමාරයාට දුන්නොත් කුමාරත් එක්ක ජීවත් වෙනවා. දෙකක් නැහැ. ඒ නිසා අපි පරිශන කරනකොට අපි නැවත නැවතත් අනන්තවත් කුරුසු දේවල් හොයාගෙන ගිහිල්ලත් අත්දැකීම අපිට ඇති. එහෙම නැත්නම් අත්දැකීම ලබා ගන්න. එහෙම නැත්නම් මේ සාංශදායක தત્ත්වයේ ටික වේලාවක් ඉඳලා අත්දැකීමත් ඇති. ඒ දෙක සංසන්දනය කරන්න ඕනේ පිට එකක් කරගෙන. පිට කෙනෙක්ගේ නිරීක්ෂණ වගේ. කරලා සුතමේ ඥාණයෙන් ගලපලා බලන්න ඕනේ බුද්ධාදී උත්තරමයන් වහන්සේලා මේ වගේ තැනකදී අතිරණ තැනකදී ඉඟි කරලා තියෙන්නේ සම්මා දිට්ඨිය වශයෙන් සම්මා එහෙම නැත්නම් යෝනිසමස්කාරය පැත්තෙන් කරදර බහුල ආතතිගත අසහනකාරී මමේකටද එහෙම නැත්නම් කරදර බහුල නැති මානසික අසහන නැති මමයක් නැති විනිශ්චයක් අවශ්‍ය නැති මේ තත්ත්වෙද කියලා ඒ දෙක තේරුම් ගත්තොත් ඒ ප්‍රශ්නයක් ඉතුරු වෙනවා මේ தත්තෙට නැවත නැවත වැඩි කරගන්නේ කොහොමද? ඉක්මනට යන්නේ කොහොමද? ඊට පස්සේ විතරයි අපිට තාක්ෂණය අවශ්‍ය වෙන්නේ. නැවතර මිනිස්සු නැතුව තාක්ෂණය අතර දුන්නොත් මනමේ කුමාරට කඩුව අතර දුන්නා වගේ තමයි නැත්නම් වඳුරට දැලිය කඩුව අතර දීපු රජුරුවන්ගේ කතාව දන්නවනේ. මම පුජිය ගන්නකම් ඔබ පොඩ්ඩක් මංගල කඩුව අතේ තියාගෙන හිටපන් කියලා ඉතින් බොහොම වටේ බොහොම ආදරෙන් බහිනකොට මැස්සෙක් කරව රජුරන් යගේ මුයිචොච්චි රජුරන් යගේට එහෙම මැස්ස වහන්න දෙනවා දෑත බදලා ඇදලා හිටියා මැස්ස ගියා රජුරෝ දෙකට ගියා ඒ කඩුව දීලා තියෙන්නේ වඳුරෙකුට මෙසරක් දුන්නේ අමන ගතිය ඇති මම නිහඟනන් මම නියන්නට කුමන සරණද කියලා ඥානිට අමනයි කියලා තේරුනේ පස්සේ දෙන්න ඉස්සරලා ඉතින් කසාද ගෑනසන් නඩුවක්. ඉතින් අපි කඩුව බාර දීලා තියෙන දැනට මහරයට. දැනට කෙලස් තමයි කඩුව අරගෙන තියෙන්නේ. විනිශ්චය දීලා තියෙනවා. අපි මොකද විනිශ්චය මාර්ගපාක්ෂිකයක පොදු නියමයක්. මොකක් හරි විනිශ්චය කරා නම් මාර්ගපාක්ෂිකයි. නිවන අවිනිශ්චිත වෙන එකක්. කිසිම විනිශ්චයක් ඕනේ නැත්නම්ක තමයි නිවන තියෙන්නේ. සංවිධාන මාර්ගපාක්ෂිකයි, විනිශ්චය මාර්ගපාක්ෂිකයි, තීන්දුව මාර්ගපාක්ෂිකයි. නිසා අපි නිතර විනිශ්චය කරන නිතර තීන්දුව කරන නිතර සංවිධානගතක වෙනවනම් සුද්ධ වශයෙන්ම මාර්ගාශිකයි. අපි විවේක වෙන උදකලා වෙන ඒ සහල් ජීවිතයක් ගත කරන තැන යනවා විනිශ්චයයි කියලා. එන දෙයට ගැළපෙලා ඉන්නවා. තීන්දුව කරන්න යන්නෙත් නැහැ. කියන හදිසි වෙන්න බා තොරතුරුමදි කොහොම ඉන්න ඒක හීනෙන් එළි වෙන්නේ නැහැ. ඔය ටිකක් ඔය බල බල ඉමු. ආයෙකට මාර්ගාක්ෂික නැහැ. තනි වෙනකොට මාර්ගාක්ෂික නැහැ. ඒ නිසා අපි ඒවා ඒ මූලික කරුණු දන්නේ නැතුව අපි ඉක්මනට විනිශ්චය බැස්සොත් හැම විනිශ්චයක්ම මායාවයි. හැම විනිශ්චයක්ම මායාවයි. ඒක හරි අමාරුයි මේ දැන් තියෙන ක්‍රමයේ හැටියට ඒගොල්ලෝ හිතන්නේ ඊටාම දක්ෂ පරිපාලකයා කියන්නේ ඉක්මනට තීන්දුවක් ගන්න පුළුවන් එක නෑ. මැනේජ්මන්ට් වල තියෙන ඉක්මනට තීන්දුව ගන්න නෑ. පරිපාලකයා දැනගන්න ඕනේ මේ විනිශ්චය පොදු ජනතාවට තියලා තමයි හසුරවන්න විතරයි. එයා මොකද කියන්නේ? මෙයා මොකද කියන්නේ? අරකට කියන ඉක්මන විසඳ. බෑනේ මේ මත විමසුමක් නැහනේ. න්යායකම තහනන, අරකම තහනන, අරකම තහනන. එතකොට මේ ඉර කාලේ ගත වෙනවා. එනිකන මෙන්න මෙහෙම බලනකොට යුරි ස්වභාවයේ තීන්දුව වෙච්ච. ඔබට මගේ තීන්දුව පස්සේ මම දෙන්නම්. දැන් මේකයි ජනමතේ. ඒක තමයි හොඳම මැනේජ්මන්ට් ටෙක්නික්. මේකෙත් කරන්න දෙන්නේ ඒ අවස්ථා දෙකම දෙන්නෝනේ. සාංශිදායක තත්ත්වයක් දෙනවා. ආතතිගත තත්ත්වයක් දෙනවා. ඒක දිනකින් තීන්දුව කරන්නේ. හතර වැඩක් කරලා කරලා බලනවා. මූලධර්මයට ගැලපෙන්නේ සාන්තිකර තත්ත්වෙද ආපත්‍තිගත තත්ත්වෙද. මගේ හිතේ මනාපේ ඒක වෙනස් වෙන හරි චපලයි. පොතේ කියන්නේ මෙහෙමයි කිව්වොත් එයාත් ඒ පැත්තට යනවා. එහෙම නැත්නම් පොතේ කියන මේකත් මෙයා මේ පැත්තට නිසා හිතේ එකට යන්නේ ඉඳහැරලා ඒ වැටහෙන දේ අනුව තමයි හිත සම්මාදිට්ඨිය යොන්සුන්ස්කාට දයන්නේ. ඉතින් මේ සත්‍යයදී අපි එකක් අඩු කරගත්තොත් මොකද අපිට මේකට යන්න ඕනේ මේ පොණ කොහොමද වැඩි කරන්නේ? ඒකට පුත්‍රයන්ාංශ කියලා තියෙන බොහෝ වෙලා කරන පස්සේ සමාධිස්සච නිමිත්තක් ගායියෝති කියලා බොහෝම සරල බොහෝමත්ම ප්‍රකෘති ක්‍රමයක් ගිහිලා තිනවා. මොකද යම් වෙලාවක සමාධිගත වුණා නම් අපි කියමු මේකට අපි කියමු සමාධිය කියලා නැත්නම් විවේකීසන් කියලා ඒ විවේකයට යන වෙලාවේදී පටන් ගත්තේ කොහොමද? මොන අරමුණේද හිටියේ එතනින් ගියාම ඒක උදේවටෝද හන්දවරුවද මොකේට පස්සේද කියලා ඒ හරිගිය දවසේ නිමිති ටික හරිගිය දවසේදී පටන් ගන්නකොට තියෙන පසුබිම රිපීට් කරන්නේ ඒ ලකුණු ටික නැවත නැවත සපයලා දෙන්න කියන පුළුවන් තරම් දුන්නාට පස්සේ නැවත හරියන්නේ ඊට වැඩි බොහෝමත් තවයන් නිරමිතට යනවා එතන අදිස්ථාන කෙරුවට හරියන්නේ නැහැ කැමති වුණාට හරියන්නේ නැහැ. ඒක සරයක් වුණා. දෙසරයක් වුණා. තුන් සරයක් වුණා නම් එයා දැනගන්නවා. මෙන්න මේ වෙලාවට තමයි මේක වෙන්නේ. නැත්නම් සක්මනකට පස්සේ, නෑමකට පස්සේ, නැත්නම් හොඳ නිින්දකට පස්සේ මොනවා හරි ලකුණු ටික පේනවා. ඊට පස්සේ කරන්න තියෙන පුළුවන් තරම් ඒ හරිගේ දවසේ හරිගේ පසුබිම සප්පාය කරුණු කියලා කියනවා නුඹට. ඒ කරුණු ටික බොහෝම බයපක්ෂව උපේන සපල දෙන්න ඕනේ. මේක අන්තිමටම ට්‍රේස් කරලා කරලා කරලා ඒක බණකදී ඥානරාම ස්වාමීන් වහන්සේ කියනවා දවසක Tamand උන්ත විදර්ශනා ඥානය පහළ වුණා කියලා හිතමු පරියන්කේකදී. දැන් මාර්ග ඥානය පහළ වුණා. එනතනවානේ ධ්‍යානයක් සාක්ෂාත් වුණා කියලා. එහෙම වෙලා එයා නැවත සලකා බැලුවොත් එයාට තේරෙනවලු එදා ඒ පරියන්කට යන්න ඉස්සෙල්ලම මයින්ඩ් එක පොසිටිව් කියලා. දන්නේ නැහැ. උනාට පස්සේ තමයි දන්නේ මට එදා යන්න ඉස්සෙල්ලම සුබ ලකුණු තිබුණා. මට යනකොටම දැනගත්තා මට මේක හරියන පරියන්කයක් කියලා. හැබැයි ඒ චේතිත්‍ය ආක්‍රම සංවිධිය දුවා ඒතුළේ වුණ මේ ජයගනෝ පෙන්නනේ පෙන්නනේ හැල්ල බලනකොට පේනවා මනස දන්නෝ යන්නේ ඉස්සලා දියන්නේ හරියටකට කියලා. අපිට ඒක කියව ගන්න බෑ. අපි ඒවට සෙන්සිටිව් නෑ සෙන්සිටිව් වෙන්නේ හරියට පස්සේ. ඒක නිසා මාර්ග නිවන නිරෝධ සත්‍ය අවබෝධ කරලා පස්සේ තමයි මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ. ඒක අපබ්බංසයි සාමාන්‍යයෙන් කියනවා මාර්ග සත්‍ය අවසානයේ පය නිවන තියෙන්නේ. තේරෙනවද මම දැන් මම කියන එක? චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍යය තියෙන්නේ. එතකන් බල්ල කනවා බල්ලන් ගැහිලි කරන්නේ. ඒකද අවබෝධ කරපු දැන දනවා අද ආවේ මේ පාරේ ඒක තමයි හරි පාර. විචිකරකම් හැම පාරෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සාක්ෂාත් වෙච්ච දවසේ මට හරියන්නේ මේ පාරයි කියලා මාර්ග සත්‍ය අවබෝධය සහතික වෙන්නේ යෝජනා ඉස්තර වෙන්නේ නිවන් ලැබුවාට පස්සේ නිසා ආර්යෙම කැපිටලිස්ටික් සිස්ටම් එකක් තියෙන හරියනකට හරියනවා වර්ධිනකට වර්ධින. සමාජවාදීදී කියන්න බෑ නිවනට. අවස්ථාවාදීදී කියන්න බෑ. නිසා ඒකෙන් අදහස් කරන තමන්ගේ අත්දැකීම් ටික විතරමයි අන්තිමට වැදගත් වෙන්නේ. තමන්ගේ ට්‍රයිල් ඇන්ඩ් එක විතරමයි වැදගත් වෙන්නේ. පොත පෙන්නලා දීලා තියෙනවා. හරියට මෙහෙම ගියා, මෙයාට මෙහෙම ගියා, මෙයාට මෙහෙම ගියා. ඒ නිසා කොකටත් හරියන එකම ෆෝමියුලා එකක් බෑ. ජෙනරල් එකක් තියෙනවා. නමුත් තමන්ම අත්දැකීම් ටික හැම වෙලාවෙම එනේන අත්දැකීම අර ටැපස්ට්‍රි එකට දාලා ඒ බිස්නස් සිස්ටම් වල දාලා ඉනිෂිය කරගන්න ඕනේ මෙන්න මේ ලකුණු ටික සාර්ථක ලකුණු ඒවා අසාර්ථක ලකුණු ඒවා කල්ලාතු ඉනිෂිය කරන්න බෑ ඒක බොහෝම පැහැදිලිව සර්වඥාන්සේ කාලාම සූත්‍රයේ විස්තර කරලා තියෙනවා කවුරු ඇවිල්ලා මොන බණ කියලා ගියත් උඹට තේරෙන හරි වැරදි ටික විතරයි වැදගත් වෙන්නේ මේක වර්ධනවට ලාගත්තා නම් කාටවත් උඹ කොට ගන්න බෑ උඹේ හරි වැරදි කවදාහරි කරලා කරලා කරලා හරි ගිය දවසේ ආ ඒ වෙලාව ගන්න කිව්ව එක නම් ක්‍රෙඩිට් එක ගන්නවා මෙයාගේ බනහල තමයි හරි ගිය කියන්නේ. ඒක ගාහකල් ප්‍රොසෙස් වෙලා ප්‍රොසෙස් වෙලා ආපේක. ඒ වෙලාවේ බන කියන එක නේ වැදගත්කම මේක කාලානුරූපව පරිසරයට අනුව හොඳට සුද්ධ වෙවි සුද්ධ වෙවි සුද්ධ වෙවි යන ගමන. ඒ නිසා ඒක යමක් හරි ගියා හෝ වැරදුනාට පස්සේ ඒ නැවත සලකා බලන්න අපීල් කෝට් කියන්න ඕනේ. මොකද ලක්ෂ වාරයක් ඊට ඉස්සෙල්ලා සුද්ධ වෙලා තියෙන්නේ. යම් වෙලාවක අපීල් කෝට්ටයක් දාන්න වෙලා නම් අවස්ථාවාදියක් අනුව ගත්ත වැදගත් වැඩි තියෙනවා. සමහර හරිය ඩවුන් ටු අර්ත් හරියම සරල ක්‍රමයකට යන්නේ. නමුත් ඒ වුණාට අපේ අදහසක් තියෙනවා ජැකේටි ක්‍රම ඇති. නැත්නම් ආරය ළඟ ඇති. අර ෆෝමියුලා එක ඇති. ඔක්කොම අවස්ථාවාදී වැඩ වැදගත් වෙන්නේ Taman මෙතෙක් කල් කරලා ඇති කරගත්ත Tamanගෙම අත්තරදි ටික කියත හැකි නැත්නම් අත්දැකීම් කියත හැකි මම කියන විදිහට අත්දැකීමයි අත්තරද්දයි එකයි. අත්‍යන්ත ටික විතරයි Tamanට අත්දැකීමක් වෙන්නේ. එතන මේ ශේෂ්ත්‍රය කරන අත්‍යරදී අකුසල් නැහැ. මේ ශේෂ්ත්‍රය කරන අත්‍යරදී වල කියන්නේ ආර්ය පරිශ්‍රණ කියලා. ඕනට ඕන දෙයකට දාලා බලන්න ඕන විදිහට කම්බිනේෂන් එක වෙනස් කරනකොට බලන්න ලේගෝ සෙට් එකක් හම්බෙච්ච පොඩි එකා වගේ ඒ කාලේ මේ කාලේට දාලා බලනවා ඒ අකුසලයක් නැහැ. මොකද සීලක පිළිපදන්නේ පටන් අරගන්නේ. ඒක ඇත්තට පුළුවන් තරම් සෙල්ලක්කාර වෙනවා. පුළුවන් තරම් අලුත් දේවල් වලට කැමති වෙන්න ඕනේ. තමයි ලැබුව අත්දැකීමත් විනාශ වුණාට ප්‍රශ්නයක් නෑ. මොකද හිතට බෑ ලැබුව අත්දැකීම කයින් කරන්න හිතට බෑ. යා ගන්නවමයි ඒක. ඒ නිසා ධිකවට කරගෙන යන්න ඒ නිසා අපි මූලික සාකච්ඡා කරන්නේ අර වගේ ආනාපාන පේනකොට තියෙන සතියද හොඳ නිමිත්තක් සහිත සතියද හොඳ නැත්නම් ආනාපානකෝ නිමිත්තක් නැති සතියද හොඳ කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. අපේ ඉච්ඡ සාමාන්‍යයෙන් කියන්නේ අරමුණක් සහිත සතිය තමයි භාවනාව කියන්නේ. ඇත්තට බුදුහාමුදුර කියන්නේ අරමුණක් තියෙන තාකල් භාවනාව පටන් අරගෙනවත් නැහැ. භාවනාව පටන් අරගන්නේ අරමුණ නැති ඉච්ඡ දා. ඉතින් අරමුණ අල්ලගෙන මොකටේ නටන්නේ? ගුරුවරු අල්ලගෙන මොකටේ නටන්නේ? ජීවිච්ච තැනින් තමයි භාවනාව පටන් ගන්න. ගෙවෙන්න ඉතින් එක එකම එක එකම පාවිච්චි කරනවා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞතර ස්වාමීන් වහන්සේ සක්මන් හෝ පරයන්ක භාවනා කරන අවස්ථාවට අමතරව එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙද්දීද සිහිය පිටවාගෙන කටයුතු කිරීමට උත්සාහ කළෙමි. මේ කීපයකට වඩා මෙසේ එක දිගට අවධානය පවත්වාගත නොහැකිය. වරින් වර මතක් වී නැවත සතිමත්ව සිටීමට උත්සාහ කළත් එයද ඉක්මනින් කැඩී යයි. මේ නොකැඩී දියුණු කර ගැනීමට උපදෙසක් තිබේද? කරුණාකර පිළිතුරක් සපයන්න ලෙස ඉල්ලමි. නෝ ඇත්තටම දැනගන්න පටන් ගන්න තියෙන වැඩේ. සතිය නැති බව දැනගන්නේ මොකෙන්ද අපි? ඉස්සර අපි සතිය දන්නෙත් නැහැ, අසතිය දන්නෙත් නැහැ, බුක් කීපින් නැහැ. දැන් සතිය කියන නිසා දන්නවා පැහැදිලිව මේ ටික නම් සුදු පාටට ගියා මේ ටික කළු පාටයි කියලා. ඒක ඒකට ප්‍රශ්නයක් එනවා ඉතලා අපි සාකච්ඡා කරුවා අරමුණක් ඇති සතිය සහ අරමුණක් නැති සතිය. දැන් දැනගන්න පුළුවන් සතිය තියෙනලයි සතිය තියෙන බව දැනගන්න එකද වැදගත්. සතිය නැතිලයි සතිය නැති බව දැනගන්න එකද වැදගත් කියන්නේ. මොකද හිතන්නේ? සතිය තියෙනවා නමුත් මගේ ප්‍රශ්නේ මේකනේ සතිය තියෙන වෙලාවේ සතිය තියෙන බව දන්නවා සතිය තියෙදි සතිය නැති බව දන්නවා මේ දෙකෙන් කොයි දැන ගැනීමද වඩා හොඳ ශ්‍රේෂ්ඨ සතිය ඔය ඒක නිකන් ඒක අතාර්කික දෙයක්. ඒක සාමාන්‍යයෙන් මේ අපේ මනසට කල්පනා වෙන්නේ නැහැ. මම දැන් සතිය නැහැ කියලා දන්නවනම් හරි ශේෂ්ඨයි. අර සතිය උන ඇති කරගන්න පුළුවන්. මොකද ඒක සතිය තියෙනකොට සතිය දැනගන්නවා කියන එක ඒක ඕන කෙනෙක් දන්න දෙන්නේ. ඒක හරි සෙල්ලක්කාරයි. මම ඔච්චර රට නැවුවත් ඔච්චර හිල් ගත්තත් ඔච්චර දන් දුන්නත් මට දිගටම සතිය හිතෙන්න බෑ. කැමැත්ත තියෙනවා සතිය ඉන්න කරන්න බෑ. ඉතින් පිළිගත්තේ නැතුව අපිට මේ සත්‍ය අගය කරන්න බෑනේ. පිළිගන්නවයි කියලා කියන්නේ මේ ලෝකය අපිට පාලනය කරන්න බෑ කියන එක පිළිගන්නවනේ. කවුරු හරි කියනවා නෑ සත්‍ය මුළු දවසම තියෙන්න ඕනේ කියලා. මරණකම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මැරෙන්න වෙන්නේ කනගාටුයි. නේ දැනගන්න පුළුවන් අපි තටවන්න පුළුවන් හරියට තටමනවා පුළුවන් හරිය සත්‍යමත් වෙනවා. නමුත් ඒතිෙදි සත්‍යමත් නැති කැලි තියෙන තියෙක ප්‍රශ්නයක් නෑ. අපේ චරිතයට බාධා වෙන්නේ නැහැ ඒකේ. ඒක පිළිගැනීම තමයි දුක්ඛ සත්‍ය පිළිගැනීම හොඳ වැදගත් තරක්. මේ තී ලෝකේ පාලනය අර්ථ නෙවෙයි මට මේක පාලනය කරන්න බෑ පාලනය කරන්න බැරි බව දන්නවා. ඒක පරාජයක් නෙවෙයි. ඒක සීල අඩුපාඩුකුත් නෙවෙයි. ඒක මේ හිණමානෙකුත් නෙවෙයි. ඇත්තටම පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙන එක පිස්සු වගේ. ඒක මානසික අසහනයක් කරන්න බෑ. මේ ලෝකේ පර්ෆෙක්ට් නැහැ. පර්ෆෙක්ෂන් එක ගන්න පුළුවන් කියලා හිතන මනුස්සයා ඒ අයිඩියොලොජි එකේ ඉන්නේ තියරිටිකල් මැක්සිමම් එකක් ගැන හිතාන ඉන්නවා ඒ මනුස්සයට කවදාහකවත් වර්තමාන මොහොතේ සතුට වෙන්න බෑ පර්ෆෙක්ෂන් එක තමයි පර්ෆෙක්ෂන් එක නැති බව දන්න බව තමයි පර්ෆෙක්ෂන් එක ලෝකේ තියෙන්නේ ඒක පර්ෆෙක්ට් කරන්න බෑ මනුස්ස ජීවිතය කියන්නේ හරි හෙටරොජිනට් විනාශ වෙන සුළු එකක් ඒක හරියට සිස්ටම් එකට හරියට ඒකට කියන්නේ මංග මංගලජ්‍ය වැදෙන පෙඩැන්ටික් කියන එක පෙඩැන්ටික් කියන්නේ everything must work for, to the rule to the letter ඒ පිස්සුවක් ඒක මේ තියරිටිකල් මැක්සිමම්. ඒගොල්ලෝ ඒ අයිඩියොලොජිස්ලා ඉඳලා තියෙන ඒ වගේ දෙයක සන්තෝෂයෙන් මැරෙන්නම් වෙන්නේ නැහැ. පෙඩැන්ටික් නේචර් එක තමයි තේරෙන්න පටන් ගන්නවා අපි සියලු වැරදිලින් තොර සියලු දඟේ බඳුන් අහන්න නැතුව කිසිම ලෙඩක් එන්නේ නැතුව අංග සම්පූර්ණ චරිතයක් ගත කරන්න හදනවා එචි ඒක හරි ටෙන්ෂන් එකක් ඉතින් අපිට තියනකට වැඩි වැරදි අඩු කර ගන්නවා කියන එක ඊට වඩා හාත්පසම වෙනස් එකක් අපිට කරන්න පුළුවන් වෙන තියනකට වැඩි ඉච්ඡර කල්ට තරම් වැරදි අඩු ජීවිතයකට යන්න පුළුවන්. අතර පර්ෆෙක්ෂන් එකක් කියලා කියන්නේ මේ ලෝකේ ළඟා වෙන්න පුළුවන් තරක් නෙවෙයි. ඒක අවශ්‍යත් නෑ රහත් වෙන්න. ඉන්නේ පිට ඊට කිට් වෙනකොට රහත් වෙලා ඉවරයි. ඒ පර්ෆෙක්ෂන් එක කොනින සම්මා සම්බුද්ධත්වයේ සඳහා. තමයි ඉතිසර අර ඉම්පර්ෆෙක්ෂන් එක බාරගත්තට පස්සේ තමයි යාට සම්මා සම්බුද්ධත්වයකට අරමුණක්වත් කරන්න පුළුවන් වෙන්නේ. සැලසුමක්වත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ධම්මික හඳුරෝ පැවිදිලා තියෙන අනගාരിക ධර්මවලතුමාගේ අන්තිම ගෝලයාගේ සාරණාත්වක ඒ සංචාරිත කියලා දෙනවා I know he is I know he is perfectly imperfect man කියලා. You right. I perfectly know he is an imperfect man. ඒ තමන් ගැන තමන් හිතපුවා I know perfectly I am imperfect කියලා. මේ දෝෂයක් වෙච්චයි මොන කොහොමද වෙච්ච දෙයට ඉන්න සීරුදු උඹටත් එහෙම මටත් එහෙමයි ෂෙයා කරගෙන යන්න පුළුවන් පර්ෆෙක්ෂන් බලාපොරොත්තු වෙච්ච ගමන් අපි පනිෂ් කරන්න බෙදන්න මනින්න කිරන්න ඊළ වර්තමාන මොහොත බලන ඉතින් සතියෙන් ඉන්නකොට මේකේ කියලා තියෙන විදිහට තේරෙනවා නම් මේ ටිකේ නෑ කියලා ඉතින් ඒක සාර්පිත ඒකට සති බලය කියලා නමක් දාගන්න කියනවා. ඒ සතිය නැති බව දන්නේ ඒක සාමාන්‍ය සතිය නෙවෙයි. ඒක টপ ක්ලාස් එක. හොඳම සතිය. ඒකට ඒක සාදර වෙච්ච ගමන් මම ළඟත් තියෙනවා අපේ සිංහලෙන් කියන්නේ කායි කිල්ලෝලෙත් හුණු තියෙනවා. මඩිසලේ කිල්ලෝටයක් තියෙනවා. කිල්ලෝටේ හුණු තියෙනවා. ඒ හැම කායේ වැරද්දක් තියෙනවා. ඉතින් ඒකෝට ඉතින් ඒක පිළිගත්තට පස්සේ මම ඒකත් පිළිගත්තට පස්සේ අපිට කවුරුත් එක්ක ඉස්සර මම උසස් පහත් ඕනේ නැහැ. ඒ වැරද්ද වෙලාවේදී යා පහත් අනිකලට උසස්. මගේ වැරද්ද වෙලාවේදී මං පහත්. වැරදිලා කියලායි මමත් උසස්. මේවා නිකන් ටෙම්පරරි විතරයි. ඒ නිසා මේක තමයි විපස්සනා ක්‍රමයේ අඩුපාඩුකම් හරහා සතුට වෙන හැටි. සමතකමේ තියෙන සම්පූර්ණතාව හරහා සතුට වෙන හැටි. ඒක මට්ටමට ගියාට පස්සේ මේ පාඩම ඉගෙන ගන්න වෙනවා. ඒ අඩුපාඩුම ඒ අර ජපන කියන්නේ there should have a certain amount of lousiness in the life otherwise no life. මුතු පර්ෆෙක්ෂන් එකට ගිහිල්ලා අනාගත જાතියක් ජපනවා. අපිට යම් කිසි අඩුපාඩු ඇති එතන තමයි මනසකම තියෙන්නේ. එතන හදා බෙදා ගැනීම තියෙන්නේ. එදා තමයි අපිට අන්‍යෝන්‍ය අවබෝධය තියෙන්නේ. කවදා හරි කියනවා නම් පර්ෆෙක්ට් වෙන්න ඕනේ. ඒකට කක්කුටු බණ කියලා කියනවා ඒවට. වැඩි බණ කියලා කියනවා. මම ඒක අමරවැද්දා. දරුවට කියනවා මහත් එක්කන් කියන්නේ. වැද්දා කිව්වට දරුවට කොච්චරවත් මාත් එක්කයන් කියලා මහා එකා වැද්දානේ. කක්කොට්ට කෙලින් කියනවලු කෙලින් ඵලයව දරුවනේ කෙලින් ඵලය කියලා මහා කන්නේ අරහන. ආනේ වගේ තමන්ගේ අඩුපාඩු ටික දන්නවනම් ඒක ලොකු දෙයක් ඒක එක ඒක නම්බුකාර පෙන්තන තමයි හොඳට සත්‍ය පිළිනොට වෙනවා මේ මේ තැන්වල සත්‍ය නැහැ ඒක කවදාකවත් තමන්ගේ දුර්ලභම නෙවෙයි මනුෂ්‍ය මනසේ ඒ පැකේජ් එකේ හැටි එහෙම තමයි එහෙම නැත්නම් මේක තියෙන්න බෑ ලෝකේ මේ ඉම්පර්ෆෙක්ෂන් එක නිසා තමයි අපි මේ මනසක් කියන එකක් හිතක් කියන එකක් මමේ කියන එකක් මාන්නයක් කියන එකක් තෘෂ්ණාවක් ඇවිල්ලා තියෙන්නේ දැනෙ නැති නිසා. දැනගත්තට පස්සේ ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආහන්නේ උත්තරේ 100ක් සත්‍යමත් වෙන එක මම කර දැන් සත්‍යමත් වෙලා තියෙන්නේ. නමුත් බලාපොරොත්තු වෙන්නේ තියරිටිකලි සතියෙන් සතිය දකින්න. මම කියනවා සතියෙන් සතිය දකින්න එක සතියක්. සතියෙන් අසතිය දකින්න එක සතියක්. මේ දෙකෙන් සතියෙන් අසතිය දකින්න වඩා සෙල්ලක්කාරයි, වඩා යෝනිසෝමනසිකායට බරයි, රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන්නේ. ඒක දැනගත්තට පස්සේ අපි අමතර අධිකක්ෂීරෝට යන්නේ නැත් මං ගැන. මම දන්නවා මම ඉතින් වර්ධින්න පුළුවන් කියලා. ඒක ලොකු හම්බල්නස් එකක් ආගෙන. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය තුලින් ප්‍රකට වන අනිත්‍ය සංඥාව තුලින් පංච උපස්ථා පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම අවබෝධයට ගත හැකිදයි පහදා දෙන්න තිරුවන් සරණයි. මේක අර මූල ධර්ම වචන වගේ අදාගෙන පටලවාගෙන තියෙන්නේ ආනාපානයේ වෙනස් වෙන බව දකිනවනම් අපිට සද්දත් එක්කත් භාවනා කරන්න පුළුවන් වේදනත් එක්කත් භාවනා කරන්න පුළුවන් වැරදුනත් භාවනා කරතයි මොකද ආනාපානෙ එක දිගට පවතින එකක් නෙවෙයි ඉතින් එහෙමනම් ඒ කෙනාගේ භාවනා කාලය වැඩි වෙයි ආනාපාන මූණට මූණ දාලා ඉන්න කාලේ වැඩි වෙයි. එතකොට පංචපාදාංශකන්ධ තේරෙයි. ඒ ආනාපානේ හම්බෙච්ච එක දිගට එහෙම දිගට වැඩි වෙලා ඉන්නේ නැතුව ආනාපානේ වැඩි වෙලා මූණ දිලා ඉන්නේ නැතුව ඔය මූල ධර්ම කිට්ටු කරගත්තට ඒ මූල ධර්ම වල තියෙන පංචපාදාංශකන්ධ නෙවෙයි කවදාද අවබෝධ කරන්නේ. නැත් අනික කරන රෝල් ගෝල්. ඒ රෝල් ගෝල් අදහනකන් කතරම් හම්බ වෙන්නේ නැහැ. මූල ධර්මයේ අවශ්‍යයි. අද ඒක සීමාව දැනගෙන ආශ්‍රය කරනවා. මේ විදිහට අනිත්‍යතාවය වැටහෙනවනම් තමයි නම් ලාභේ තමයි. ඉඳගෙනත් ආනපාන බලදායි, ඊටගෙනත් ආනපාන බලදායි, වැසිකිලි කරනකොටත් ආනපාන බලදායි, ඕන තැනක බලදායි. මොකද ඒකේ කොයි ස්වරූපෙක බාර ගන්නලා ඇසිනේ. අනිත්‍යතාවය බාර ගන්නවා නම් ප්‍රිය වුණත් බාරවත් බාර ගන්නවා, අප්‍රිය වුණත් බාර ගන්නවා. ගොරෝසු වුණත් බාර ගන්නවා, සියුම් වුණත් බාර ගන්නවා. ළඟදී වුණත් බාර ගන්නවා, දුරදී වුණත් බාර ගන්නවා. ඇතුළත් වුණත් බාර ගන්නවා, පිටදී වුණත් බාර ගන්නවා. අතීතනාගත පච්චුප්පන්න කොයි එකක් බාර ගන්නවා නම් පංච උපාදානස්කන්ධ වලට අපි සුදුසුකම් තියෙන. හැබැයි ඕකට පංච උපාදානස්කන්ධ දාගත්ත ගමන්, ඒ කියන්නේ තීරික දාගත්ත ගමන් ආනාපාන කිරිල නතර කරලා කල්පනා කරන්න පටන් ගත්තාම කරත්තේ පැත්තට ඉස්සරහට දාලා ගුණා පස්සට දාගත්තා වගේ පටලැවෙනවා. ඒක වෙන්නේ සාමාන්‍ය සද්ධාචරිතවලට. වෙන්නේ මේ මූල ධර්ම ධර්ම අජීර්ණ වෙච්ච කරාට. මූල ධර්ම ධර්ම ධර්මනේ අජීර්ණ වෙනවා නේද? ඊට පස්සේ ඒකට කියන කේසහද්නි කියලා. පිට කර වෙනවයි කියලා ආයෙත් බුදුහාමුදුරුවෝ පහරුවත් ගොඩ ගන්න බෑ. මොකද යා අර අර පිට කට්ටේ කර වෙලා තියෙන්නේ. ඒක බිම තියන්න ලෑස්තිත් නැහැ. ඊට පස්සේ අර කේසානින් කියලා කියන්නේ ඒක පාරට මේ තඹපු වී ටිකක්. කෙලින්ම අවුවට දැම්මොත් පිට කර වෙලා ඇතුලේ තෙත ගතිය තියෙද්දි පිට කරගතියක් පේන තියෙනවා. ඒ නිසා ටික ටික ටික ටික වේලගෙන යනවනම් සම්පූර්ණ වියතේ වේලිලා තමයි කර වෙන්නේ. පිටකර වෙනවා කියන්නේ සඩන් එක්ස්පෝෂර් එකක් ඇවිල්ලා පිටපැත්ත විතරක් කරනවා. කේස් හඩ්නින් කියලා කියන්නේ හරිම අමාරු ස්ටෝ කරන්නේ. ඒ නිසා මූල ධර්ම දැනුම අද ගියන් අතර ගොඩාක් තියෙනවා. ඒ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. කේස් හඩ්නින් පැත්තට ගියාට පස්සේ කවුරුත් කියන දෙයක් අහන්නේ මොකද මූල ධර්මයේ හරි රුචි මූල ධර්මයේ හරි තර්කානුකූලයි මූල ධර්මයේ මගේ කියාගන්න ඉතින් ඒකට ප්‍රත්‍යක්ෂ කොම් වෙනවා මේ මට පේනවා මේ ප්‍රශ්නේ අහන කෙනාගේ ඒ වගේ ගතියක් තියෙනවා නමුත් වාසියක් තියෙනවා අනිත්‍යතාවය දකින්න කැමති නම් බලන්න හිතගෙනත් ආනබන බලන්න ඉඳගෙනත් බලන්න නිදාගෙනත් බලන්න හැම පැත්තකදීම එන ආනබන හැම මුණවතක්ම හැම ආකාරයක්ම බාර ගන්න ඒකට ඉබේම භාවනා විසින් ගෙනියන පංච පාදස්කන්ධයට මූල ධර්ම වක් කරන්නේ නැතුව. ගර්සාවෙන් වහන්ස ආනාපාන සති භානාව ඇතුළත් සූත්‍ර කීපයක් සඳහන් කරන්න. කාල වේලා ඇතනම් කීපයක නිදාන කතා සහ සූත්‍රයක් ටිකක් ඉතා කෙටියෙන් විස්තර කරන්න. ධර්මං සරණයි. ආනාපානෙ උපදින හැම කෙනා එකම හම්බ වෙනවා නිකන්. ඒක නම් මම දන්නේ එක සූත්‍රයක්. ඒකයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ අසේචන කෝච කෝච විහාරෝච මේකට අර වතුර කසින මණ්ඩල හදන්න අරේ යන්න ඕනේ මැටි අනන්න ඕනේ ඉබේම හම් වෙන එක. කොයි සූත්‍රෙත් තියෙන එක ඒ නිසා පුළුවන් තරම් ආනාපානය අසුරු කරන්න. එතකොට අවශ්‍ය සූත්‍ර ලැබෙයි. ඒ වෙනතෝ මේ වගේ වෙලාවක අපි එක සූත්‍රයක් ගන්න මෙච්චර කරගෙන යන වෙලාව එක පාට සයිට් වමන සිග්නල් දාලා දකුණට කපන්න ගියොත් වාහනේ ඇක්සිඩන්ට්. උගොසෙන් ගින වාහනයක් මේකට. ඉතින් මම ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ. මම දකුණට සිග්නල් දාලා දකුණට කපන්නම්. මේකට යන්න දැන් තියෙනවා මේ සුත්ත සෙන්ටර් කියලා එකක් වෙබ්සයිට් එකක් ආතාපි කියනවා. සු ගොඩාක් දිනයි කියලා ආනපාන කියලා ගන්න. ආන්නේ ඉඳ පටන් ගනි ඔක්කොම. එතකොට මේට ඉඳගෙන කියවලා බලන්න කොයි කොයි සූත්‍ර තියෙන මොනවද පසුබිම කියලා. මේ වගේ රිට්‍රීට් එකක් ඉන්න වෙලාවේදී ඒ වගේ මූල ධර්ම පැත්තට වැඩි ගෙනියන්න යන්න එපා. එතකොට එක්කෙනෙක් පැත්තෙන් සාධාරණ මේ විශාල ගාණකින් අසාධාරණ සිද්ධ වෙනවා. ඒ නිසා ඒව ඉච්චරම එන්ටර්ටේන් කරන්න හොඳ නැහැ. නමුත් සෝසස් eh, පෙන්නලා දෙන්න පුළුවන්. මේ මෑතක ඉඳලා ඒ වගේ මේ ළඟදී පටන් ගත්ත එක තමයි සුජාත හඳුරංගේක සුප්පසෙන්ට කියන එක. Eh, හැම සූත්‍රයක්ම නම ගහපු ගමන් වෙබ් එකට යන්න පුළුවන්කමක් තියෙනවා නම් insight මොකද ඒ වෙබ්සයිට් එකකුත් තියෙනවා නැත්නම් ඔය ගිහිල්ලා විකිපීඩියා ගිහිල්ලා ආනපාන කියන ගැව්වොත් වෙබ්සයිට්ස් ටිකක් වෙනවා ඔක්කොම එනවා ඒකට ටිකක් ඉඳගෙන Taman ඒකට වෙලා ගන්න ඕනේ මූල ධර්මානුකූලව මේ වගේ ප්‍රායෝගික භාවනා කරන පිරිසක් එක්ක අපි ඒකට ගන්න ගියොත් ප්‍රශ්න අහන කෙනා සතුට වෙන්න පුළුවන් නමුත් උගදෙනෙක් ඇයි මේ වගේ තැන්වල මේ වගේ මූල ධර්ම වැඩවලට මෙච්චර වෙලා ගන්න කියලා චෝදනා කරන්න පුළුවන්. මොකද හැම කෙනෙක්ම විශාල මේ අගයක් ආඩම්බරයක් දීලා මේ විවේකයට අවිල්ල තියෙන්නේ. ඒ නිසා අර අර ක්‍රමයට තමන්ගේ පොඩ්ඩක් විවේක අරගෙන ඉටි කී කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ අසුබ භාවනා පිළිකුල් භාවනා ආහේ පිළිකුල් ආහාරයේ පිළිකුල යන භාවනා වෙන වෙනම කළ යුතුද අට්ටික සංඥාව මුළු ඇටසැකිල්ලම අල්ලා කළ යුතුද දත් උරහිසට දිගෑට ධනහිසට හිස් කබල ඇඟිලියට වෙන වෙනම හිතින්ම වාගෙන කළ යුතුද මේ සියල්ල ආනාපාන ආනාපාන සතිය මෙන්ම කායගත සතියට අයත්ද කරුණාවෙන් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. ඒ කියන්නේ අතර දේශනා විලාස රාශියක් තියෙනවා කර්මස්ථාන රාශියක් තියෙනවා ඒ සියල්ලම හැම කෙනෙක්ම වඩන්න ඕනේ කියන කතාවක් නැහැ. ඒකට හොඳ නිදර්ශනය තමයි ඉස්සල ප්‍රශ්නක් කෙටින් ලැබ කෙටි උත්තරයක් හම්බ වෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රය කියලා එකක්. ඒකෙදී සර්වචන් වහන්සේ පිළිසදියා බලනවා පිළිස ඔක්කොම හොඳට භාවනා කරන වෙලාවක් සාරිපුත්‍ර සාංශේ දහපාලක් කරගෙන කටයුතු කරනවා. මුගලන් ස්වාමීන් වහන්සේ 10 15ක් කරන කාශ්‍යප ස්වාමීන් වහන්සේ අනුරුද්ධ රාහුල බද්දිය එක එක එක්ස්පර්ට්ලා පොඩි පොඩි පිරිසන්න මෙහෙවනවා. ඒක ඔක්කොමලා භාවනා කරන නිසා සර්වඥාන්සේ චාරිකාව යන එක නතර කරාම අතර කරලා රිට්‍රීට් එක දික් කරනවා. ඉතින් ඒකට ඔක්කොමලා දැන ගන්නවා මේ බුදුහාමුදුරුවෝ මේ භාවනා කරන අයට අනුග්‍රහ කරනවා කියන එක. අන්න ඒ වෙලාවක හඳ පාලා තියෙන රැයක සර්වඥාන්සේ ඔක්කොමගේ හිත් බලනවා. බලන්න හැම භාවනාවම කරන කෙනෙක් ඒ කණ්ඩායමේ ඉන්නවා. ඔක්කොටම හරියන්නේ කියලා ආනපාන භාවනාව උගන්වනවා. ඒකින් කියන්නේ තියෙන ආනපාන සතිය කරනවා ටික ඔක්කොම කරා ආනපාන සතිය කරන්න බැරි නම් විතරක් බැරියකට පිළියමකට පිළියමක් මේව එකක් ගන්න පුළුවන්. එතකොට ආනපාන සතිය කරන ගමන් කොම්ප්ලිකේට් කරන්නේ. අනවශ්‍ය ආලවට්ටම් දාන්න එපා. දාපු ගමන් වෙන්නේ අර ආනපාන තියෙන සරල ගතිය නැති වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. මට ආනපාන කරනකොට අසවල් දේ නිසා බෑ. ඒකට මොකද්ද ඒකට තියෙන ඒ වෙලාවට කළ යුතු පිළියම. සමත පිළියමක්. ඒක කරනවා මිස ආනාපාන කරන එක නම් ඔක්කොම භාවනා ක්‍රම අදාරන්න ගියොත් ඒක ඇත්තටම කොටින්වත් දරන්න බැරි වෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවල් වල පොදුවේ නැත්තම් සත්‍යපට්ඨාන වගේ සූත්‍ර වල පොදුවේ සරුවචන්සේ ආනාපාන දේශනා කරනවා. මේ ආනාපාන සති සූත්‍රයේදී පොඩ්ඩක් ඔක්කක් අයිනවා සරුවචන්සේ. ඥාහම් බිකවේ මුට්ට සතිස අසම්පජානස ආනාපාන සති භාවනාව වදායි මානි මේ සතිය මොඩ මොට වෙච්ච මූඩ සතිය ඇති කෙනාට මුට්ට සතිස අසම්පජානස දේවල් දිහා පිළිසිදුවට බලලා තේරුම් ගන්න බැරි කෙනාට නම් ආනාපානෙ අහුවෙන්නේ නැහැ ඒක සරල වැඩි සියුම් වැඩි ආනාපානෙ අහුවෙනවා නම් අර අනවම දාලා මේ අවුල් කරගන්න බෑ මොකද හරි සියුම් භාවනාවක් ආනපන කියන්නේ. ඒකට මේ වගේ දේවල් විසි කරන්න කියන එක නෙවෙයි තියෙන ආනපන කරගන්න බෑ. හිත නිතරම රාගයට යනවා අසුභ භාවනා පිළිබඳ ටිකක් වෙලා ගන්න වෙනවා. හැබැයි ඒක ආනපානෙමත් අල්ල ගන්න පුළුවන්. මගේ හිත කැදෙන්නේ අසුභයටද රාගයටද ද්වේෂයටද කියලා. එතකොට පිළියමක් වශයෙන් ඒ ඒව කරන්න පුළුවන්. නමුත් මේ වගේ ඩීටේල් හොයන්න ගත්තොත් ඉස්සර හොයන්න ගත්තොත් ඒකේ පිරිසක වගේම ආනපානේ යම් ප්‍රමාණයකට යද්දී ඒකට විඤ්ඤාණ සරල ගමන සංකීර්ණ වෙනවා. ඒක සංකීර්ණ කරගන්න එපා. සංකීර්ණ කෙරුවොත් භාවනාව නිසා ප්‍රශ්න තියෙනවා. අපිට භාවනා තියෙන ප්‍රශ්න තියෙනවා අඩු කරගන්න. ඒ නිසා මේ ගොඩාක් දේවල් තියෙන එක වදයක් කරගන්න එපා. තමයි ගැළපෙන දේ අල්ලගෙන යන්න. අපි මේ රිට්‍රීට් එකට ආනාපාන කියන එක නිදර්ශනයක් වශයෙන් ඉතිරි තියගන්න. ඒක කරන්න බැරි නම් විතරක් මට මෙන්න මේ නිසා බෑ. මෙන්න මෙතනයි මට හම්බෙන බාධාව කියනවා මිසක් ඒකට මෙන්න මේ බෙහෙත ගන්න ඕන කියලා Taman තීරණ කරනට වැඩිය සාකච්ඡා මාර්ගෙන් ගන්න එක වඩා අරසකාරී කියන එක නම් කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස මෙවැනි භාවනා වැඩමුළු වලට සහභාගී වීමෙන් මේ වඩන්නේ මාර්ග ප්‍රතිපදාවද නැත්නම් මාර්ග භාවනාව යන කුමක්ද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න සිරුවන් සරණයි මාර්ගය වැඩිම සඳහා කළ යුත්තේ කුමක්ද වරහන් ඇතුලේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස සිරුවන් සරණයි ඒක දවස් පහක් පණහඬ වෙනවා එතකොට තේරෙයි මොකද මේක අනුකූප සික්ඛා අනුකූප කිරියා අනුකූප ප්‍රතිපද ඉතින් මොන නමක් දුන්නත් කමක් නැහැ මට අභිඥා ලබන්න ඕනේ මට දිබ්බ චක්කු දිබ්බ සෝත ලබන්න ඕනේ මට ධ්‍යාන ලබන්න ඕනේ මට මාර්ගඵල ලබන්න ඕනේ මට සම්මේ විපස්සනා ඥාන වඩන්න ඕන ඕන දෙයක් කරගන්න පුළුවන් මේක දිනු කරගෙන ගියාම ඒ නිසා මේක මාර්ගයක් කියන එක මාර්ගයට පිළිපන් කියන අදහස මූලික සුසුකම් මොකද්ද කියලා අහුවොත් මම බුදුන් සරණ ගියා දහම් සරණ ගියා සංඝ සරණ ගියා කියලා දවසින් අපි මාර්ගේ තමයි කාටවත් එක බෑ කියන්න බෑ. ඒ සංකාරූපක ඥාණයෙන් සෝවන් මාර්ග මාර්ග ඥාණයට යනකම් අතරමැද සේරම අපි ආර්ය ශාවකයෝ කියලා ඒ ගණන් කිරිමැරිට කියයි. මාර්ගස්ත මාර්ගයට පිළිපන්. සත්‍යං හිතන දැනට උනත් අපායේ බර ගානක් ඇති පුදුන් සන්න කියයි කියලා වචනෙට කියලා පචකෙලින කට්ටිය. ඒගොල්ල මාර්ගයට වැටෙන්නේ නැහැ. මා බුදුසන්න කියන බුදුසන්න යන්න ඕනේ. බුදුසන්න කියයි කියලා පපුවේ පච්චේ කොටාගෙන වැරදි වැඩ කෙරුවාට පස්සේ යමරෙද්දේ පච්චට හලකන්නේ නැහැ. ඒ නිසා බුදුන් සරණ යනවා කියන එක ලේසිත් නැහැ. තනියම නිතරම එළඹ සිට සිය තියෙනවා. ඒ නිසා මාර්ගස්ත තමයි. ඒක සඳහා වෙනවම දෙයක් නැහැ. ඒක තියෙන පුදු ජීවිත පණ තියෙනකම් මම බුදුන් සරණ යනවා. ධර්මයේ සරණ යනවා, සංඝ සරණ යනවා කියපු ගමන් එයා මාර්ගයට පැටවෙනවා. එතන ඉඳලාම කරන හැමදේම ඒක මුල් කරගෙන ඒක එලි දක්වමින් කරන හැමදේම මාර්ග භාගාට වැඩනවා. ඒ නිසා මේක ඊට වඩා බොහොම ඊටත්තරේ සංවිධානාත්මකව කරගෙන යන වැඩක් නිසා ඒ නම දාගත්තච්ච වැරද්දක් නැහැ. ඒක ගියාට පස්සේ ඒක දිනු කරගත්තට පස්සේ කොණ්ඩේ තියෙන කෙනාට දහතර බඳින්න පුළුවන් වගේ ඒක හදාගත්තට පස්සේ ඕන දෙයකට යොමු කරගතයි. සමාධියක් ඇති කරගත්තට පස්සේ ධිට්ඨ ධම සුඛ විහරණය ඥාන සම්පජඤ්ඤය සති ඥාන ඥාන ප්‍රඥාව සති සම්පජඤ්ඤය සහ නිවන කියන පද හතරක් තියෙනවා හතරෙන් ඕන එකට යනවා ඒ නිසා මේක ඒ වගේ අවසානයේ විනිශ්චය කරලා නැහැ නමුත් අතරමඟ පහසුකම් ටික සුදුසුකම් ටික වැඩ කරන වැඩ කරන වැඩක් වැඩ පිළිවෙලක් තමයි මේ මේ නේවාසික භාවනා වැඩ පිළිවෙල. ගරු ස්වාමීන් වහන්ස ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සත්වයා කියන්නේ ධාතු හයක එකතුවක් කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන මේ සඳහන් වන විඥාන ධාතුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමින් සරණයි. ඒක ඒක දේශනා විලාසයක් සර්වචනසේ පංච උපාදානස්කන්ධ වශයෙන් විලක පෙන්නනවා ච ධාතු වශයෙන් පෙන්නනවා අටාරස ධාතු විසර්ගය පෙන්නනවා විග්‍රහ කරන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ වශයෙන් පෙන්වන්නේ රූප පිළිබඳ විස්තර අවශ්‍ය නාම පිළිබඳ විස්තර අවශ්‍ය නැති කට්ටියට නාම පිළිබඳව විස්තර අවශ්‍ය රූප පිළිබඳ දන්න කෙනාට රූප කෙනෙක් එකමල්ලක දාලා නාම කොටස් වේදනා සංඥා සංකාර කියලා කඩලා පෙන්නනවා. නාම පිළිබඳව දන්නේ නැති රූප පිළිබඳව දන්න හෝ අදාළ නැති කෙනාට රූප කොටස් ටික පහකට කඩලා පට වියාපෝ තේජෝ ආකාශ කියලා කඩලා අනික ඔක්කොම නාම කොටස් විඥාන කියන එකට දාලා තියෙනවා. ඉතින් මේ එකම තමයි ඉදිරිපත් කරන ක්‍රමයේ වෙනස්. එතකොට මේ විඥාන කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් අර පංචස්කන්ධ ක්‍රමයේ තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරට කඩලා තියෙන එක තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ විදිහට ගත්තාම අපිට වැඩේ පටන් ගන්න අවශ්‍ය උපකරණ ටික තියෙනවා. ගැඹුරින් බැලුවොත් සමාලයට මේට වැඩි වෙනස් අර්ථකථන තියෙන ඉඩ තියෙනවා. නමුත් ඒ නිසා විඥානය කියලා කියන්නේ නාමස්කන්ධය කියලා හිතාගන්න. නාමස්කන්ධේ විචර වශයෙන් ඕනනම් වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් කරන්න පුළුවන්. පොදු එකමල්ලට දාන්න ඕන විඥාන කියලා දාන්න පුළුවන්. ඒක තමයි මේ වගේ වෙලාවක කෙටියෙන් දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති මේ පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි ත්‍රිවන් සරණයි අත් බලමු ධර්ම දේශනාව යනකොට බලන්නේ නැතුව මේ වගේ එකක් විචාර කරනවා කියලා කියන්නේ වෙනමම ධිකේ වැඩපිළිවෙලක් ඉතින් ඒක මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට කියන්න දෙන්නේ ඔය මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසියට පරිවර්තනය කරපු රීස් ඩේවිස් ඒ පරිවර්තනය කෙරුවේ මේක බොරුවක් කියලා පෙන්නනවා. මේක මේ මේ බ්ලේක්ෂයන් විසින් හදාගත්ත මත ටිකක් කියලා පෙන්නනවා. නමුත් වහන ගියාට පස්සේ යාගේ දෙයයන් ආන්සෙත් පච වෙන තරමට මේක ඇතුලේ විස්තර දැක්කා. දැක්කාට පස්සේ පාලි ටෙක් සොසයිටි එකක් හදාගෙන දැන් අපිටත් ඉස්සරහින් ඉන්නේ සුද්දා. ඒ සුද්දා ආවේ හුරතලේට නෙවෙයි. ගහන්න ඇවිල්ලා ඔකට කොට කරගත්ත සුද්ධික් ඔය. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තිබුණා තීතේස් බුද්ධහම කියන්නේ මොකද්ද කියන එක කෙටි කරලා පෙන්නන්න, පිටු කරලා පෙන්නන්න. ඊහාර වර්ග පිස්සු හැදෙනවා මේක කිටි කරන්න කිව්වොත් එක තැනක් කියනවා පටිච්චසමුප්පාදේ කියලා. තව තැනක් කියනවා චතුරාර්ය සත්‍ය කියලා. තව තැනක් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. තව තැනක් කියනවා රාග ద్వේෂ මෝහ කියලා. තව තැනක් කියනවා සීල සමාධි ප්‍රත්‍යාගය කියලා. මේක මොන එකද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුචානන්සේ එක එකකට තේරුම් ගන්න එයාගේ චරිත ලක්ෂණ හැටියට ඒ ධර්මයේ ඉදිරිපත් කරන ක්‍රමයේදී පටිච්චසමුප්පාදය ඒක එක විදිහකට බලනකොට සාරේ ධර්මයේ දකින්න ගැන පටිච්චසමුපාදය දකිනවා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ඒක විස්තර කරනකොට ඉතින් චතුරාර්ය සත්‍යපට්ඨාන විස්තර කරනකොට සීල සීල සමාධි ප්‍රත්‍යය විස්තර කරනකොට ඒ හැම එකම එක එක විදිහට විස්තර කරන්න පුළුවන් ඒ දේශනා විලාස කියලා එකට කියන්නේ එකම දේ විවිධ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් ගැතිය නිසා මේ පාඩේදී විස්තර කරන්නේ පටිච්චසමුප්පාදයේ තුල පරිත්‍යාගය සම්පූර්ණ වෙන මුළු ධර්මෙම සම්පූර්ණ වෙනවා. ඒක විතරක්ම නෙවෙයි ක්‍රමවල. තව විවිධාකාර ක්‍රම තියෙනවා. දැන් අපි යන්න හදන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයි. ඒතර සම්පූර්ණ වෙනකොට පරිසම්පාදයට එකතු වෙනවා. ඒතර සත්‍යයට එකතු වෙනවා. ඉතින් ඒ නිසා කියන්නේ මේ ශාලාවට අපිට එන්නේ දරවල් කීපයක් තියෙනවා නම් කොයි කෙනා කොයි දොරෙන් ආවත් එකම ශාලාවට තමයි වැටෙන්නේ. ඉතින් ආපු කෙනා Taman ආපු පාර දන්න නිසා තව කෙනෙකුට කියලා දෙනකොට ඒ පාරේ විස්තර මගේ තොරතුරු කිව්වට පස්සේ එහා පැත්තෙන් ආපු කෙනෙක් ඇහුවොත් එම ඔය ආපු පාර එයා දකුණු ඉඳලා වමට ඇවිල්ලා තින්නේ මෙයා වමේ ඉඳලා දකුණට ඇවිල්ලා තියෙන. ඒකට ගැටුමක් වගේ පේන්න තියෙනවා. නමුත් එකම ගොඩනැගිල්ලට ඇවිල්ලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන දිලිපාදේ පද්මෙට ගිහිල්ලා එක්කෙනෙක් රත්මුරා පාරෙන් එනවා අනිත් එක මස්කිලි පාරෙන් එනවා. ඉතින් දෙන්න ඇවිල්ලා ආපු පාරේ විස්තර කියන්නේ කියලා දෙන්න දෙකක් කියන්නේ. ඔය දෙන්නම ඉන්නේ පද්මේ තමයි. ඒ නිසා උඩ ඉඳලා පල්ලයට බලන කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලය ඉඳලා උඩට බලනකොට ආපු පාරේ විස්තර, මඟතොට විස්තර හරි වැදගත්. ඒ අර එක එකනගේ චරිතවලට ගැලපෙන ක්‍රම නමුත් අපි මේ එකක් තෝරාගෙන තියෙන නිසා ඒ වගේම විස්තර සහිතයි මේක. ඒක නිසා මේ කෙටි හඳුන්වා දීමක් කරනවා මිසක් ඒක තමයි කියන නිදර්ශන වශයෙන් ධර්මදේශනවලට සම්බන්ධ කරන මිසක් මේකට සම්පූර්ණ කාලය ගත්තොත් අපි අර ගත්ත පාර ගත්ත ට්‍රක් එක වෙනස් වෙන නිසා මේ කෙටි මේ වගේ මතක් කිරීමක් විතරක් කරලා මම ප්‍රශ්නට පිළිතුරු වශයෙන් සලකලා ඊගා ප්‍රශ්නට යනවා ගරු ස්වාමීන් වහන්සේ සලායතයන් සලායතනයන්හි ක්ෂණයක් පාසා සිදුවන්නේ පටිච්චසමුප්පාද න්‍යායක් නේද? ඒ කරුණාකර විස්තරාත්මකව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. ඒකත් අර ඉස්සල ප්‍රශ්නක සම්බන්ධය අපි ඊයේ විස්තර කරා චක්කු හැට රූපයක් වටනකොට චක්කුනා රූපන් දිස්වා uppajjati manapang uppajjati amanapang ඒකන සෝතේන සද්දං සූත්වා ගහනින ගන්ධං ගායිත්වා ඕන විදිහට කියන්න පුළුවන් බුදු වුණත් නැතත් නිවන් දැක්කත් නැතත් ඒ වැඩ පිළිවෙල එකයි. මෙන්න විදිහට කියනවා නම් ඕනම ආයතනක පටන් ගන්න පියවර වේදනා තත්ත්වයට එනකන් නිවන් දැකලා තියෙන. වේදනාවේ පස්සේ තමයි කෙලෙස් යන්නේ. එනිසා මේ වේදනාව ඇති වෙනකොටම සත්‍ය පිටව ගත්තොත් ඒක නරක වෙන හැටි, කෙලෙස් උපදින හැටි තමයි දැනගන්න පුළුවන්. භාවනා කරත් නැතත් එතෙන්ට එනකන් නම් 100%ක්ම පිරිසුදුයි. එනිසා මනුස්සකම ලැබෙනකොටම අපිට පටන් ගන්නකොටම ලකුණු ටිකක් වැටලා තියෙනවා. දැන් තියෙන්නේ කෙලසිල්ල පටන් ගන්න තැනදීම ඒ පටන් ගන්නේ කොහොමද කියලා දැනගන්න එක ඉතින් දැනගන දකින්න හම්බෙන්නේ සතරන් ප්ලැටිනම් සතරන් මුණු මිනුත් නෙවෙයි කෙලස් හට ගන්න හැටි. එතන යෝනිසමස්කාරය කියන්නේ ඒ නිසා අපිට සතිය පිහිටවලා සුද්ධයක් බලුවා සත්‍යයක් අහුවත් ඒක ඇහෙනකොටම දකින්නකොටම පෙරපසු නොවි සතිය පිටව ගන්න පුළුවන් නම් පටිච්චසමුපාදේ වාසියට හිටිනවා. පෙරපසු වුණොත් පටිච්චසමුපාදේ වාසියට හිටිනවා. ඒ නිසා පාලනය කරකට ගන්න නම් රූපයක් බලනකොටම බලන බව දන්නකම සද්දයක් ඇහෙනකොටම හැකියතාක් දැනගත්තොත් පටිච්චසමුපාදයේ නිපතෙන් කරන මට්ටමින් හේර ගන්න පුළුවන්. දැකලා ගොඩාක් වෙලා කේස් හතුනට පස්සේ දැක්කොත් ඒ පශ්චාත්තාප වෙනවා ඒක වටිනවා දකින්න එක වටිනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ බල බල බල බල මුලට අනේක නිසා මේ ඉඳුරන් වැඩ කරන්නේ තිරේ පිටපස්සේ තියෙන සර්කිට් එකකට ඒ සර්කිට් එක වෙලඳ අපිට choice එකක් නැහැ ඒක අපිට දී ඇති සාධකයක් manussත්වයට එක්ක ඒ කොයි පරිසම්පාය සලායද කොයි එකෙන් පටන් ගත්තත් එකයි නම සර්වචනාංශි උගෝක් සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරලා උන්වහන්සේ මේ කායද්්වාරය විස්තර සහිතව බලන්න පහසුයි කියලා ආධුනිකයට ඒකෙන් පටන් ගන්න කියලා තියෙනවා. හැබැයි ඉවර කරන්න බෑ. ඒකෙන් පටන් ගන්න ඇති වෙන ගුණ ධර්ම ශ්‍රද්ධා වති අද්දා විරිය සති සමාධි ප්‍රඥා තුලින් ඊට පස්සේ නාසය දිව කන ඇහ මනස ආදි විචර විවිධාංගීකරණය වෙනවා. හැබැයි හැම එකෙම වෙන්නේ එකම පටිච්චසමුපාදේ. ඒ නිසා මේ මිනිස්සෙක් වශයෙන් අපිට හම්බෙලා තියෙන මේ දේ අප්‍රමාදයට සත්‍යයට අහුනේ නැත්තම් ඒක මාර පාක්ෂික වෙලා උපකරණේ පාවිච්චි කරන හෑන්ඩ්බුක් එක කියවන්නේ නැතුව උපකරණ පාවිච්චි කරන කෙනෙක් වගේ 230 කරන්ට් එක දෙන එක 110ට ගහන්න ඉඩ තියෙනවා. 210 ගජෙත් 230ට ගහන්න ඉඩ තියෙනවා ඉතින් පිච්චර. ඒකෙන් දැන් තුබොත්තන් තද කරලා ගෞතු කරගන්න. ඒ නිසා විශාල ලස්සන මැෂින් එකක් අපිට හම්බෙලා දෙන්නම හෑන්ඩ්බුක් එකේ මිස්සලා තියෙනවා. භවනාදී හෑන්ඩ්බුක් එකේ කියලා දෙනවා වෙන වෙන වැරද්දක් පාසා මෙන්න මේ මේතරින් මේ පිළිවෙල වරද්දාගත්ත නිසා ඒක සෞතු කරන තියෙන මැෂින් එක. නැත්තම් මේක ලෝකේ තියෙන හොඳම රිෆයින් මැෂින් එක. ඒ අනුරූප සික්ඛානුරූප ක්‍රියාවලින් ප්‍රතිපදා කියලා කියන්නේ මේ දේ කොහොමදත් කරනවා. කියනකොට ඒකේ අනුපිළිවෙල සර්කිට් එක නැත්තම් කිරේ පිටිපස්ස වෙන දේ බලා ගැනීම තමයි. ඒක කොයි එකමත් පටන් ගන්න කරන්න පුළුවන්. නමුත්තර ප්‍රායෝගිකව ප්‍රඥාවෙන් කියනවනම් මහා ප්‍රඥාවෙන් කොයි වුණත් පුරාන. උගදෙනකොට හරියන කරුණාපැත්තෙන් කියනවනම් කානුපසනාවෙන් පටන් ගන්න එක ලේසි. ආධුනිකයාට. ඒ නිසා මේ සලායතන ලැබීම මෝලයට පවුරෝණ පාරවල් හයක්. ඥානවන්තයන් නිවන් දොරටු හයක්. ඒ ඉතින් පාවිච්චි කරන කෙනාගේ හැටියට තමයි ඒකේ වෙනස තියෙන්නේ. මේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ සිතුවිල්ලක් ආවිට එය දැනගෙන එයට ක්‍රියා නොකොට ඉවත තැබීමයි කිරීමට ඇත්තේ කියා මගේ අදහස. මගේ ප්‍රශ්නය පළවෙනි කොටස සිතුවිලියේම නවත්තන්න බෑ. ඒ ඔසේ ක්‍රියා කරතොත් පමණද කෙලෙස් රැස්වන්නේ. උදාහරණයක් ලෙස මොන ජරා සිතුවිල්ලක් ආවත් ඒට අගයක් නොදී ඒ ඔසේ ක්‍රියා නොකළහොත් කෙලෙස් රැස්වන්නේ නැද්ද? අපි මේ ටිකෙන් ටික යන්නේ පළවෙනි ප්‍රකාශයේම අංග සම්පූර්ණ නැහැ. නමුත් උත්සාහයක ප්‍රතිඵලයක් අහිංසක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි. ඉතිලක් ආපහුම එක අයින් කරනකොට මොකද පළවෙනිම ප්‍රකාශය කියන්නේ එතකොට ඒක මේ විස්තරාට ලීසි. පළවෙනි කොටස පළවෙනි ප්‍රකාශය. ඵල ප්‍රකාශය තියෙන්නේ සිතුවිල්ලක් ආවිට එය දැනගෙන එයට ක්‍රියා නොකොට ඉවත දැවීමයි කිරීමට ඇත්තේ කියා මගේ අදහස. ක්‍රියා නොකොට සහ ඉවත දැමීම කියන දෙකම ප්‍රතික්‍රියාවක්. ඒ නිසා ක්‍රියා නොකොට සිටීමට ගත විනිශ්චයක් හරියන්නේ නැහැ. ඉවත දාන්න හරියන්නේ නැහැ. ඒක නිසා හිතවිලි දිහා බැලීම ප්‍රතික්‍රියාවෙන් තොරව බැලීම කියන්න පුළුවන්. ඊට පස්සේ නිදර්ශනයක් දෙනවා. මේ හිතවිල්ලක් ඇවිල්ලා ඒක දිගේ ගියොත් නේද කෙලස් රැස් වෙන්නේ. එහෙම නැත්නම් ඒක අර විදියට ඉවත් කරගන්න පුළුවන් වුණොත් ක්‍රියා නොකර සිටිනොත් කෙලස් ඇති වෙන්නේ නැද්ද කියලා. එච්චරම සරල නෑ උත්තරේ. එකක් දැනගන්න පුළුවන් හිතවිල්ලක් ඇවිල්ලා සතිය පිටුත් හිතවිල්ලෙන් සහ ඇති වෙන කෙලස් ප්‍රමාණය මෙච්චරයි කියලා දැනගන්න පුළුවන්. ඒක ඉස්සල්ලාම සාට අපිට සිද්ධ වෙන්නේ. නැත්නම් අපි හිතවිලි කියලා කියනම අහිංසක අවංක අමුත්තු කියලා හිතාන ඉතින් ඔය රස විඳ විඳ ඉන්නවා. නමුත් ඒ කිසි කෙනෙක් නැහැ සුභ සිද්ධිය පිණිසෙන දේවල්. ඒක ඔක්කොම එක්කෝ පසුබිමරද්දක පසුපතිබල නැත්නම් සංකර්තාපය. ඒ නිසා ඒක එනකොට මිචිරියා බැලුවොත් පේනවා කිසියම් ආරාධනාවකින් තොරව ඇවිල්ලා පාළුගේකට ඇවිල්ලා බලම් ඉඳලා යන අමු හොරු. නමුත් අපි චින්තකයන්ට තෑගි දෙනවා. දන්නේ නැහැ අපි හැම එකෙක්ම චින්තකේ. කිසිම කෙනෙක්ගේ අඩුපාඩුවක් නැහැ චින්තක අත්ත්වයේ. නමුත් චේතනා මට්ටමට යනවා කියලා කියන්නේ හිත පිළිලා කෙලවරටම ගිහිල්ලා. ඒ කෙලවරට යන්න ඉස්සෙල්ලා තිබුණ හිතෙන් මේක දිහා බැලුවොත් පේනවා කෙලෙසිච්ච බව. ඒත් ඒකත් හිතේම ඇත්තට කෙලෙසිච්ච නැති කත්ය. ඊට යට ඉඳලා ඊට කෙලෙසිච්ච නැත්නම් ඇත්තට කියලා බැලුවොත් පේනවා ඒ බලන හිතට වැඩිය තවත් පිසුත් තත්ත්වයක් තියෙන නිසා මේ කුරාගේ අම්මගෙන්මයි පේන අහන්න වෙලා තියෙන්නේ. හිතෙන්මයි අහන්න වෙලා තියෙන්නේ. ඒක විස්තර කරන්න ගියාම සමහරු කියනවා මන මනෝ විඥාන චිත්ත කියලා හිත පිළිවෙල තත්ත්ව ටිකක් තියෙනවා කියන්නේ. චිත්ත තත්ත්වය කියලා කියන්නේ ඒක ගණ්ඩ දෙයක් නැතුව කෙලෙසුනාට පස්සේ තමයි චිත්ත තත්ත්වය තමයි හිත විලී ඇති කරන්නේ. ඒක ඉස්සෙල්ලා යන්න පුළුවන්. හිතවිලි හරහමත් යන්න පුළුවන්. පළවෙනිම දේ තමයි හිතවිලි එනකොට ඒක දිහා නොසලී බලා සිටීම. අයින් කරන දාසින් හෝ නැතර කරන දාසින් ආවොත් ද්වේෂය තියෙනවා. ඉතිරිදිගේ ගියොත් රාගය තියෙනවා. ඒ නිසා දැන් මම මේක දිහා බලන්නේ රාගය නිසා නැතර කරන දාන ද්වේෂය නිසා කියලා බැලුවොත් ඒ හිතවිල්ලේ ගැම්ම කැඩෙනවා. ජවයේ කැඩිලා නිරීක්ෂණ ශක්තිය වැඩි වෙනවා. විඥාණය වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට වැඩි වෙනකොට බොහෝ කල් යනකොට හිතවිලි පහළ වීමත් අඩු වෙනවා කියන එක දෙවෙනි මානයක්. ඉස්සෙල්ලා වෙන්නේ එන හිතවිල්ලක තියෙන නපුර ආගන්තුකෙක් වශයෙන් මේ ඇඟට නොදැනි නිකන් තොණ්ඩමන් රජීව ගාන්ධි හම්බෙන්න ගියා වගේ ඕ නිකන් ඉන්නවට යන මොකද තොණ්ඩ මේ පැත්තේ නෑ නිකන් ආවා තොණ්ඩ මොකද එහෙට යන්නේ කියන්නේ අපි දන්නවා මොකටද යන්නේ කියලා ඒක තමයි හිතවිල්ල නිකන් ආවා නිකන් ගන්න නිකන් ඵලයක් අපි වෙනෙන්නේ යාට තටුව බාර දීලා සල්ල කළා. ඒ හිතවිල්ල මේ හිතවිල්ල කරන්න ගියාට පස්සේ අර ගේන ඔක්කොටම ඔය කියන්නේ. ඒ උපත්වලදී මං කරපරි කට්ටිය hina වුණා. ඔක්කොගේම දරුවට තාත්තා කියලා අසං කරනවා අපි. සසුන්ගේ දරුවෝ තමන් බහුපැන සාධකේ තාත්තා කියන කොටිය අසං කරන හැම එකටම. ඉතින් මේ ඔක්කොම හතරකට තමන් ගොඩුවට එනවා. මේ ඔක්කොම හිතවිලි 99%ක්ම හිතවිලි ආගන්තුකයි. මොඩයාගේ ඔළුව තැම්පත් වෙනවා. තෙත පාන් කෑල්ලේ විස බීජ ෆංගස් අල්ලනවා. වෙලිච්ච පාන් කෑල්ලේ විස බීජ අල්ලන්නේ නැහැ. ඒ නිසා ටෝස් පාන් පෙත්තක් තියන්න බලන දවස් 3-4ක් තෙත පාන් පෙත්ත බොහොම ඉක්මනට ගුණ වෙනවා. ඒ හදපෙච්ච මනසට හැම කෙලෙසම ඇද ගන්න. ඒක බොහොම තෙත භූමියක්. කෙලස් තෙතමනේ කියලා කියනවා. ඕන කෙලෙසක් අදිනවා. තතස කියලා කියන්නේ වියලි භාවයක්. කබර කියලා කියන්නේ තාපයක්. ටෝස්ටර් එකක් ටෝස්ට් කරලා තිබ්බට පස්සේ විස බීජ වාතය කොච්චර තිබ්බත් උපස්තරයක් දෙන්නේ නැහැ. හරිට වැඩි ආරක්ෂාවක් තියෙනවා. ඒක නිසා හිතවිලි වලින් තේරුම් ගන්න පුළුවන් මම කවුද කියලා. ඔව් කවුරුවක්වත් කැමති නැහැ එහෙම චරිත සාධකයක් ලබන්න. එනිසා හිතවිලි දිහා හොඳට මධ්‍යස්ථව බලන්න හිටියොත් එනේ හිතවිලිින් කිය බලන්න පුළුවන් මට ගොඩක් එන රාග හිතෙවිද, ද්වේෂ හිතෙවිද, අතීත හිතෙවිද, අනාගත හිතෙවිද, උනන්දු කරන හිතෙවිද, කම්මැලි කරන හිතෙවිද හයයි තියෙන්නේ. බෑග් හයක් තියාගන්න. එනේ නෙවෙයි විලේ ඒ බෑග් එකට දාන්න. එළ මට ගෙනත් දෙන්නේ. ඒකට මම ටක් ගාලා දීලා ලකුණු දාලා මට ගානක් කතා ගන්න. බෑග් වල දැම්මම පස්සේ තෝරලා දෙන එක මට ලකුණු දාන එක හරි ලේසියි. හැබැයි ඔයගොල්ලෝ ඔක්කොම එක මල්ලේ දාගත්තොත් මාත් බැනලා විසිකලා දාලා නිකන් ඉන්නවා. මම දැන් මෙතන කියලා කිව්වේ ඒක තමයි. ඒ කියන්නේ ඔය වැඩි ඉන්නකොට හිතවිලි විතරක් නෙවෙයි හද්ද එනවා වේදනාව එනවා හිතවිලි එනවා මේ හිතවිලි තියෙන කෙනාට දෙන උපදේශ මේ සද්දෙන් එක්කනට වෙන උපදේශ පන්තියක් තියෙනවා මේ හිතවිලි එන කරා ඒවා නැති කෙනාට වෙනමක් තියෙනවා මේ කතා කරන්නේ හිතවිලිම එනවා කියලා කනපින්දක් ගන්න චර්චුරු ගන්න කෙනාට මම කියන්නේ ඊට වේදික මල්ු හයක් දෙන්නම්. disposable plastic bag එකක් දෙනවා. අතීතයේ ඉඳලි මේ මල්ලට දාන්න. අනාගතයේ ඉඳලි මේ මල්ලට දාන්න. රාගයේ ඉඳලි මේ මල්ල. ද්වේෂයේ ඉඳලි මේකට. කම්මැලි කරන හිතින් මේකට. උනන්දු කරන හිතින් මේකට හයයි තියෙන්නේ. වැඩියෙන්ම තියෙනකින් කියන්න පුළුවන් ඒක තමයි මගේ කේන්දරේ. ඉතින් ඒක එකතු කරන එකත් ඇත්තටම මම කවුද කියලා දාගැනීලා ඒකට කවුරක්වත් ඕන කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නම් තව කෙනෙකුගෙන් උදව් ගන්න පුළුවන්. ඉතින් ඒක ඒක තේරුම් ගන්නවා මිසක් ආයෙ හිතවිලි නැතර කරන්න හෝ බලක්කන්න ගියොත් ඒකත් කොහොම චරිතේ මම කවුද කියලා දැනගන්න විදියක් නැහැ. අනිතික අපි භාවනා කරන්න නැති වෙලාවේ මේ මාතෘකාවට බහින්නෙත් නැහැ. අපි මොන හිතවිලි ආවද මම වෙලාව මොනවා වේද දන්නේම නැහැ. ඉතින් දැන් ඊගාට ප්‍රශ්නක් කරනවා මේ හිතවිලි දැනගන්න එකද කරදරේ? එතන ඒක මොකුත් නැතුව භාවනා නොකර සත්‍යයක් පිළිපදවන්න නැතුව උහි ඉන්න එකද ලේසි වැඩේ කියලා. මම අහන ප්‍රශ්නේ තේරුණාද මන් දන්නේ අපිට භාවනා කරන්න ඉස්සෙල්ලා මේක අදාළ නැහැ. දන්නේම නැහැ. ඒක හොඳද? දැන් මේ භාවනා කරන්න ගිහලා මල වාතේ කවදාවත් නැති විදිහට මේ රාග චර්ච, ද්වේෂ චර්ච කියලා තමයි තේරෙනවා. ඒකද හොඳ. මේක නැත්තම් ඊළඟට පරිප්පු කෑමක්ද? මේ එහෙමනම් කරන්න තියෙන සරබීම ටිකක් බිල්ල බුදිය ගන්න එකයි තියෙන්නේ. එතකොට මොන ප්‍රශ්නයක් නැහැ. එච්චස අවදි මනසක් නැහැ. ඒක තමයි මිනිස්සු බටහිර ලෝකේ කරන්නේ අර. උදාකාර විනෝදාංශ තියෙනවා සරබීම තියෙනවා මොනවා හරි වේලා ඒක මොකක්ක කල්පනා කරන්න ප්‍රබුදිය ගත්තාම මේක වැඩි ලේසි. දැන් මේක තුවාලේ පාදලා තියෙනවා. වනමුගේ පාදලා තියෙන හුලං වදින කොටත් තියෙනවා. වතුර වැටෙන කොටත් තියෙනවා. ඉතින් ඒකට කියනවා ඉතින් බලන්න අච්චර ලස්සන තුමතු වල බාරගෙන. දැන් මල කරදරයක්. මොකද හැම එන එකම තීරෙන්න පටන් ගන්න තියෙනවා දැන්. රාගයේ වශයෙන්, ද්වේෂයේ වශයෙන් මොකද? මේක කරදරයක් කරගන්න මනස ආයුෂ්මස්කාරී ඉන්නේ. මේක ඉදිරි යනකට මම කවුද කියලා තේරුම් ගන්න මේක නැතුව බෑ. ඒ කවදා හරි මම මේක කරන්න ඕනේ කියන එක දුකක් තමයි මේ යෝනිසමංස්කාරය ඉන්නේ. එයා ඒක හරි හරියට පාවිච්චි කරනවා වැරදි දෙක තුනකට පස්සේ. ඒක නිසා ඒ එන හිතවිල්ල එහෙම නතර කරන්න ගියොත් දේශයක් තියෙනවා. ඉතින් දින ලනුව කාගෙන යන්න ගියොත් රාගය තියෙනවා. ආ මේ දෙක තමන්ම විනිශ්චය කරන්න ඕනේ මොකද පිටකිනේට කොහොමඩක්වත් අනුන්ගේ හිත රට දාන්න බෑ. අහන ඒ දේ කරන්න ඉස්සෙල්ලා ඒ හිතවිල්ල දිහා බලන ආකාරයෙන්ම වරදගත්තොත් කොච්චරද ඒක රවුම යන්න පුළුවන් දියසුලියකට අහු වෙලා වගේ හිතවිල්ලට වෛර කරනවා වෛර කරන යන්න පුළුවන්. එහෙනම් හිතවිලි දිගේ පොත්ලියලියා චින්තකෙක් වෙන්නත් පුළුවන්. ඒ දෙකම වර්ල් පූල් එක. මැදින් යන එක තමයි තියෙන්නේ. මැදින් යනවා කියන්නේ වැරදි වෙනවා. වෙලාවක හිතවිලි ගියනවා වෙලාවක හිතවිලි කොහයි නතර කරන්න හදනවා වෙලාවක හිතවිලි එන්නදල්ලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඒක දිහා බලන්න බලන්න හිටියට මොකද ඒ ඇවිල්ලා යන්නේ මොකಾದ කියලා තමයි දන්නවා ඇසුරු කරන්නේ නැතුව එතකොට දැනගන්න පුළුවන් බොහෝ වෙලා මේ හිතට වදින්නේ මොන වගේ හිතවිල්ලක්ද කියලා ඒක දන්නේ නැතුව ඉදිරි සැලසුම හදන්න බෑ එයාට දෙන්න බෙහෙත් තුන්දු ලියන්න බෑ ලෙඩේ මොකද්ද කියලා අල්ලන්න. ඒ ලෙඩේ වෙන කෙනෙකුට අල්ලන්නත් බෑ. අන්තිකේ ලෙඩ යල්ලන්නේ ලෙඩ මනසකේ. තමයි ඒක නිවන් දැකලා නෑ. එයා දන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩ මනසකින් අල්ලන්නේ. ඒ නිසා එක සැරෙන් අල්ලන්නත් බෑ. හතර සැරයක් අල්ලලා තමයි අරකම ඒකෙම ගැටලා ගැටලා ගැටලා මේ තේරුම් කරන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරේ නෝ බේත් කරන්නේ. තමන්ගේ රෝග ලක්ෂණ හරියට විස්තර කරන්න බැරි වුණොත් බේත් හරියට ලිවෙන්නේ නෑ. ඉතින් මේක හරි ජොලි ජොබ් එක හැබැයි කියන්නේ. හරිම අභියෝගශීලී. හරිම තමන් අතේ මේ ප්‍රශ්න තියෙන තමන්ගේ උත්තරේ තියෙන සර්වචන්සේ කන්නඩියක් පස්සේ පෙනී හිටිනවා ඉස්සරහටලා ඉඳගෙන. ඒ ඉතිරියට විතර නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස කියන හැම දෙයකටම උත්තරයි කියන්නේ. භවනා කරන්න කරන්න කරන්න තමයි තමන්ට තේරෙන්නේ මේක පිළිබඳව වැරදි කරා වැරදි කියලා හෝ කමන්නේ අත්තරදි වශයෙන් හෝ තමන් භාවනාදී අස්පනා අපිට වැටිවිච්ච තොරතුරු ටික විතරමයි තමන්ගේ පිහිටට සරණට ආධාරයට තියෙන්නේ. එයින් අපිට මොනවා හරි හිතන තාක්කල් අපි මේ අවස්ථාවාදීන් වෙනවා සද්ධාවට උනට වැඩිය තන දුන්න වෙනවා. ඒ නිසා ආයෙත් පස්සේ කියන්නේ ඒකට අපිට ආයෙත් ට්‍රක් එකට එන්න පුළුවන්. සිතුවිල්ලක් ආවිට ඒ දැනගෙන එයට ක්‍රියා නොකොට ඉවත දැමීමයි කිරීමට ඇත්තේ කියා මගේ අදහස. ඒකයි මම ඔයච්චර විස්තර කරේ. ඔව් පළවෙනි කොටස සිතුවිලි සිතුවිලියේම නවත්තන්න බෑ. ඒ ඔස්සේ ක්‍රියා කරොත් පමණද කෙලෙස් රැස්වන්නේ. උදාහරණයක් ලෙස මොන ජරා සිතුවිල්ලක් ආවත් ඒට අගයක් නොදී ඒ ඔස්සේ ක්‍රියා නොකළහොත් කෙලෙස් රැස්වන්නේ නැද්ද? ඒක සිතුවිලි හෝ රූප වේදනා සද්ද කියන කොයි එක හෝ චේතනා පහනොත් කර්ම වෙනවා. චේතනා පහල කරන්නේ නැතුව ඒ කියන්නේ ඒක සසංකාරිකව සවිඥානිකව ඒකට කියන්නේ වරි කරන්නේ නැහැ කියන එකයි අපි සාමාන්‍යයෙන් කියන්නේ තියෙන්නේ. වරි කරන්නේ නැතුව ගියාට කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ. නමුත් අපේ හිත චේත පංකලක් පයලකලේ ළඟින් යන දේ අල්ලගන්න. අල්ලපු ගෙදර තියෙනවත් උඩ විලා ගන්න. ඊළඟ නිවලයිදී මේ වරි කරන එක තමයි අපේ එකම ජීවිතේ වෙලා තියෙන්නේ. එක එක නම් වෙච්චාම මට මේ තියෙන වරි එක යාට කියනවා යාගේ වරි එක මෙයාට කරගන්න ඕක තමයි කම්පප්පලාප කියන්නේ. කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හිතේ ලකෝ වේදනාව සබ්දයක් ඊ අපි කතා කරු එකයි. ඒක එක පිළිබඳ ඇති වෙන මනාපමනාප දෙක දැක්කම ඒකේ සංකත බව, ඕලාරික බව, පටිච්චසමුප්පන්න බව දැනගන්න පුළුවන්. නමුත් ඒ හිතවිල්ල ඇති වෙනකොටම ඒකට මනස දක්වන ආකල්පය මනාපයක්ද අමනාපයක්ද නැත්නම් මනාපමනාප නැති එකක්ද කියන එක අල්ලගන්න බැරි වුණොත් කොච්චර ටිකක් හරි කෙලෙසක් වෙලා. ඒ ඉතින් අල්ලගන්න වෙන්නේ ගොඩක් අසන තැන ඉඳලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඊට නොවන පැත්තට තල්ලු වෙනවනම් යොන්සමස් කාර්ය කියලා කියනවා. ඒ නිසා එන හිතවිල්ලක් ආවත් රූපයක් දැක්ක සද්දයක් දැක්කත් ඒකට යටින් Taman දක්වන ප්‍රතික්‍රියාව මනාපෙද අමනාපෙද මනාපමනාපද කියන එක විතරමයි ශික්ෂණයට ලක් කරන්නේ. දකින්න රූපේ හෝ එන හිතවිල්ල අපේ පාණ්‍ය අර්ථ නෙවෙයි තියෙන්නේ. ඒ විදිහට බලනකොට ඔය දුකින් දිගට ප්‍රශ්න අහන්න දෙයක් නැත්තේ නෑ. අර බලන දෘෂ්ටි කෝණේ වැරදුනොත් අපේ ඉන්නේ හිතවිල්ල කහ පාට නිල් පාට බලන්න හදනවා. දකින්න රූපේ හොඳ නරක බලන්න හදනවා. නමුත් ඒක දකින්නට ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව ආකල්පය මේ වින්දනය මොකද්ද කියන එක කවදාකවත් කල්ලාතු විනිශ්චය කරන්නේ. අනේ ඒකට අවදි වෙන එකයි අප්‍රමාදය කියලා කියන්නේ. ප්‍රශ්න දෙවෙනි කොටස අපි නොසිතූ නොපැතූ ජරා සිතුවිලි ඉබේ පහළවන්නේ පෙර ආත්මවල කියපු කරපු දේවල්ද එයා කට්ටිය අහල් පාලේ ඉන්න කට්ටිය ජරා නම් පල්ලොත් එක උදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ කැලේකට ගියාම ආරි ජොලි කවුරක්වත් එහෙම දාන්න කෙනෙක් නැහැනේ ආචේතනික දේවල් නේ තියෙන්නේ නිසා කැලිකට ගියාම අර පරණේව එනවා. සමහරට අලුතෙන් එනවා අඩුයි නැත්තම් මේ සමාජික ජීවත් වෙනවා කියන්නේ කටු බෙරේක දාලා පෙරලනවා. ටෙලිෆෝන් කෝල්ස් කියලා කියන්නේ විස විදපු ඊතල වගේ කොහේ හිටිය හොයාගෙන චක්කල ගන්න. ඉතින් අපේ සෙල්ෆෝන් එක නැත්තම් උන වගේ යකට. එහෙම නැත්නම් ඊමේල් හරහා එනවා, ලියුම් හරහා එනවා, තොස්ති හරහා එනවා ටෙලිවිෂන් එක හරහා එනවා ඒක හොඳට බලන්න ඒ ටික නැති වෙච්චාම වේලක් නොකා හිටියා වගේ කක්ක ටිකක් කෑවේ නැත්නම් මොකද වගේ ඒක නිසා භාවනා කරනකට ආවට පස්සේ කවුරුහරි කිව්වොත් පත්‍ර බලන දෙන්නේ නැහැ රේඩියෝ අහන්න දෙන්නේ නැහැ කියලා ඒක මානව රාජ්‍ය වාසිකම් පිළිබඳව සමහර නඩු ගන්න හදනවා ඒක එහෙම එහෙම කොහොමද කරන්නේ කාටවත් ප්‍රශ්න ඒ නිසමෝනේ අපි නිශ්චයක් ඇති කරගත්තා අවුරුද්දක් ලියුම් කරන්න තියෙනවා. ඒ කියන්නේ 80 91 සංඛ්‍යා 17 නමක් නේවාසිකව හිටියා. ඉතින් ගන්න වෙලාවේදී අලුතෙන් අපහවරමක් කිව්වා ඒක කාටවත් අයිතියක් නැහැ. මේ එදලියුම් කරන්න එපයි කියන්න හෝ ඒක කියන්නේ ඒක උගාවක් වෙලා ගියා තීන්දුව කර දෙන්න දැන් මට අයිතියක් තියෙනවා මගේ ලියුම් නොකඩ ඉන්න පුළුවන් කියන එක. නිත්‍ය අපි සම්මුතියක් ගත්තත් නැත්නම් මට ඕනනම් තීන්දුවක් ගන්න පුළුවන්. මම නියුම් කරන්නේ නැහැ. ඒක ඊට ඒක පොත් සභාවේ තීන්දුව කරන්න බෑ. සවකනේ සම්මත කරන්න බෑ කාටවත් බෑ සම්මත කරගන්න ලියුමක් කාට පස්සේ කෙරුවේ නැත්නම් ඒක මේ කවුරු හරි කියන එකයි කියන එක නඩු යන්න පුළුවන්. ඉතින් අපි උගාක් කළා කතා කරගෙන එක එකන පවරන්න මගේ ලියුම් ටික ඔයාලා තියන්න. හරියට කියනවා ලියුම් ගාලා අවුරුද්දක පස්සේ මම කඩන්නම්. මම ඔයාලට දෙනවා බලයක් ටියුන් ටික දාන කඩන්න එපා මම කඩන්නෙත් නැහැ කියලා. කාටවත් ඒක තේරුම් ගන්න බෑ. ඒක ඒක අයිතිවාසිකමක් විදිහට නෙමෙයි පේන්නේ. එයාට තියෙන වරප්‍රසාදයක් නැති කිරීමක් විදිහට. ඒ තරම් මේකක් අටික නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉස්සගේ ඉස්සගේ ඇහි අස්කුරේ යට දුවිලි ටිකක් තියෙනවා. වැලි කටයක් හරි මොකද ඒකේ ලූ ළඹේ තියාගෙන ඉන්නේ උඩ උළුන් කෙලින් උඩ තියාගෙන ඉන්නේ ඒකෙල්ලු ඇස්කෝරේ යට අපි තියෙන අර කණේ අර නාල තුනක් ඒ වගේ කූරේ යට තියෙනලු ගල් ගල් කඩ දෙක තුනක් වැටිච්චාම ඒකෙන් ළඹේ වගේ වැඩ කරනවලු. ඒක දැනගත්ත විද්‍යාඥයෙක් කරලා තියෙන්නේ ඉස්සා හැවාරින්න අරලා තියෙනවා විදුලි කූඩුවක් ඇතුළත විදුලි ටැංකියක් ඇතුළත. හැබැයි ඇරියට පස්සේ අර වැලි ටික එළියට ගියා දැන් මුකුත් නැහැ ඇතුලේ. දැන් ඕකට බැලන්ස් නැතිලු. ඊට පස්සේ කරලා තියෙන්නේ බාලක පරීක්ෂණයක් විදිහට යකඩ කුඩු දැම්මා දැම්මා. ඊට පස්සේ අර යකඩ කුඩක් අතුල දැමසෙ උඩින් කාණ්ඩයක් දාපුවම යටිපැත්තට පේනවා. කාණ්ඩම් කියලා කුඩින් අල්ලපුවාම යකඩ කුඩු අඩට ආවනේ. ඌ ඊට පස්සේ ඌට ඔළුවෙන් මුටගෙන වැඩ කරනවා. බැලන්ස් එක ගන්න උඩ පිට දෙයක් ඕනේ. ඒ පිට දෙක ගුරුත්වාකර්ෂණයට වැඩ කරනවා. ඒකෙන් තමයි ඌ සෙන්සර් එක ගන්නෙ. ඒක යකට කැලක් දාලා වෙන තැනකින් කාන්නවක් කලවා ඒ පැත්තට වැඩ ඒ පැත්ත පොළොව වෙනවා උන්ට. අපිට පරණ කක්ක ටිකෙන් තමයි ඔක්කොම අපේ මේ පෞරුෂත්වය හැදිලා තියෙන්නේ. රුචි අසුකම් ටික හැදිලා තියෙන්නේ. අපි මේක එක්කාර ගහපා දෙන්න හැදෙනකොට ගෙනාවු කක්ක ටිකට කියනවා නියුරෝසස් කියලා. ඊපස්සේ ආත්මෙන් ආත්මෙන් ගන්න නියුරෝසස් විතරයි. ඉතින් ඒක අපි ඔක්කොටම වැඩි බුදලිය වශයෙන් තියා ඉන්නවා ඕන එකට අත තියපන් මගේ පෞද්ගලිකත්වයට විතරක් අත තියන්නේ නැහැ. ඉතින් ඕක අරගෙන ඊගාවාචන තව යනවා. ඊගාවාචන දරුවෙකුටවත් දෙන්නේ නැහැ ඒක. දරුවෝ කරේ ඇවිල්ලා අත තියන්නේ ගමන් මගේ වස්පස්ස දෙන්නවා. ඒ මගේ පවු ටිකට. ඒ මම ඒකක් අටික මට ඕනේ. සුසජ්ජනය කියන්නේ අනේම කක්කවට අයිතිවාසිකම් කියන කට්ටිය. ඉතින් මේක හොඳටම පේනවා පාංකාලේ දෙතමනේ වාතයේ තියෙන විස බීජ අද ගන්නවා වගේ තමන්ගේ කක්ක ප්‍රධානයේ හැටියට ඒකට අදාළ කෙලෙසේ අදලා ගන්නවා. කිචියා හරියට දුක් වෙනවා ඇයි මට මේ දේ වෙන්නේ? ඇයි මට මේ වේ දෙන්නේ කියලා. දන්නේ නැහැ උපස්තරේ තමයි ළඟ තියෙන තාක්කල් ඒ අදාළ විස බීජ ඒකට අදලා ගන්නවා කියන්නේ. ඒක සුද්ධ කරන්න ගියාට පස්සේ හැකින් ඇටයක් ගන්නවා. උද්දේන් දෙන්නේ නැහැ. කොහෙන් හරි ආපහු එකක් දා ගන්නවා අර ඉස්සා ඇස්කෝහෙට කල්කටයක් දා ගන්නවා වගේ ඊට පස්සේ යනවා තමයි ළඹේට තියාගෙන කමක් කරන්නේ. මේ අපි අපි මෙහෙම කතා කරන්නේ නැතුව වෙන මහානකාර පිටසක් එහෙම කතා කරොත් කොච්චර ගල් ගහයිද නේ? කවුරු කිව්වොත් එහෙම උඹ වැඩ කරන්නේ කාගේද න්‍යාය පත්‍රයකට කියලා. කොටිම මාර්යාගේ න්‍යාය පත්‍රයට කියලා. කෙලෙස් වල න්‍යාය පත්‍රයට කවුද අත උසලා ඡන්ද දෙන්නේ? එච්චකම්ම බුදුරජාණන් වහන්සේ ප්‍රෝඩාවෙන් අරගෙන යනවා. එතන පේන වංචනික ධර්ම කිට්ටු කරනකම් දානි හරහා සීලය හරහා සමාධි හරහා ගෙන්නලා ගෙන්නලා ගෙන්නලා යාට විශ්වාසයක් ඇති කරලා පූර්ණ විශ්වාසයෙන්ලා කියනවා බලපං ඔය ඔබ බෙදෙක අතගෙන ආපු හැම දෙයක්ම උඹට අහිණිය පිණිසෙట్లా තියෙනවා. ඔක්කොම වංචනික ධර්ම වර්ගයක් තියෙන්නේ, ෂටගති වර්ගයක් තියෙන්නේ, මායාගතියක උඹ නෙවෙයි. උඹ මේක මගේ කියන තාක්කල් ගෙවන්න වෙනවා උඹට. මේක මගේ නෙවෙයි කියවට මොනම හානියක්වත් වෙන්නේ නැහැ. ඒක කියන්න බෑ සෑහෙන ආධ්‍යාත්මික ගොඩනගා ගන්නකම්. දානෙන් සීලෙන් සමාධියෙන් ආධ්‍යාත්මික ගොඩනගලා ඒ ආධ්‍යාත්මික ශක්තිය ඇතුව පෙළ දෙනවා ඔබේ අගයන් ආඩම්බරයන් ටික තමයි ඔබ අපායට අරයන්නේ කියලා. ඔබ රිචාර්ජ් කන් ටික තමයි ඔබ අපායට අරයන්නේ. මේ පෞරුෂත්ව ලක්ෂණ ටික තමයි ඔබ අපායට අරයන්නේ. නැත්නම් සංසාරේ සංසාරේ ගම මල්ල බිම තියපන්. ඔබට අයිති නෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙන්නේ ඔබට අයිති නැති දේ අතහැරපන්. මුසෙන්සේ මේ ඇහැ උඹද? රූපේ උඹද? ඇහත් රූපේ නිසා ඇති වෙන මේ මනාපමනාප උඹද? එතකොට මේ මහණයවිල කියනවා ඔබ දැනගනින් බුදුහාමුදුරණෝ කියනවා ඔබ දැනගනින් මහාන මේ ඇහත් මගේ රූපත් මගේ රූපෙන් ඇහෙන සත්‍ය රූප මනෝ චක්ක විඥානයත් මගේ ස්පර්ශයත් මගේ ඔබ කොහෙන් ගිහිල්ලා මගෙන් ගැලවෙන්නද කියලා ඔක්කොම මාරපාක්ෂිකයි අපි මේ මේ කුලියට අරගෙන අයිතිවාසිකම් අරගෙන ඒව අය පාවිච්චි කරන මගමාගේ කියාගෙන මරණ වෙලාවේදී මාරය ඇවිල්ලා ඔක්කොම ටික අරගන්න. දෙන්න බෑ කිව්වට හරියන්නේ නැහැ. මේක මේ తాවකාලිකව අරගෙන පව් කරගන්න තියෙන ටිකක් විතරක් කිව්වොත් අඩු ගානේ අඩුවෙන් පව් කරන්න උත්සාහ කරා. එච්චර එච්චරමයි කරන්න පුළුවන්. මතක තියාගන්න 100 100 අසුද්ධ කරන්න බෑ. මොකද මේ බාහඳ ටික සේරම මාරයයි. අපි අදී පුළනුව කාලා ඒව අරගෙන අඩුවෙන් එහෙම නැත්නම් ආවගෙන ශික්ෂණය හරහා නැත්නම් ඉක්මීම හරහා නැතුව බැරිකමට ප්‍රයෝජනේ සලකලා විතරක් පාවිච්චි කරොත් අපිට පශ්චාත්තාප වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි පස්ච පාවිච්චි නොකර බෑ. ඒකත් පිළිගන්න ඕනේ. ඒ නිසා හිතවිලි නැතුව බෑ. ඒකේ කාලකාරාම සූත්‍රයේ සර්වචනාංශේ විස්තර කරන දිට්ඨා දට්ඨාරං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති අදිට්ඨං මඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති කියලා මේ දකින්න දෙයි ඔయిత වැඩිය දකින්න දෙයක් නෑ ඔච්චරම තමයි යෝගය කොයි පැත්තෙන් බලවත් ඔච්චරයි දකින්න තරම් දෙයක් ඇත්තේ නෑ ඔය දකින්න එපයි කියන්නේ නැන්නත් එපා එතකොටත් බොරුව දකින්න දෙයක් නෑ ඔකේ ඉතින් හිස් දෙයක් ඉතින් ඒක අටුවචාරින් වහන්සේලා පාවපේ විස්තර කරනකොට සම්පූර්ණ අනලා විතර කරනවා. ඒ නිසා මේ හිතට එන හිතවිලි වල ගන්න දෙයක් නැහැ. ඔබ නරකයි කියලා පශ්චාත්තාප වෙන්න ඕ හොඳයි කියලා ආඩම්බර වෙන්න පුළුවන් මගේ නං. ඕවා එන්නේ මගේ නෙමෙයි ඔක. චේතනා විරහිත ගොඩක් වෙලා දෙන්නේ. අනේ ඒක දකින්න පුළුවන් නම් ඒ ආවත්‍යා මනාපමනාප දෙකක් පාල කරනවා. ඇයි මේ මනාපමනාප දෙකට මං අයිතිවාසිකම් කරන්නේ? ඒක සංකත දෙයක්. ඒක ඕලාරික දෙයක්. ඒක පරිසම්පන්න දෙයක් කියලා දැක් ගන්න පුළුවන් නම් වෙන්නේ මොකද? ඒකේ දකින්න දේ රස විඳ ගන්න බැරුව යනවා. යාන්ත්‍රණය දකිනවා. ඒක මේ යෝනිසමනස් කායට වැටෙනවා. මම මේක දැක්කම හරක් හතක් තියෙනවා ඒ නිසා පීගාකට යනවා. අවසාන කොටස සම්නංග සිතුවිලි සෑදෙන්නේ සිතුවිලි પરම්පරාවකින් කියලා ආසා ඇත කරුණාකරමයේ පහදා දෙන්න ප්‍රශ්නේ දිග වූාට සමාවන්න. දැන් සිතුවිලි પરම්පරාවකින් වෙන්න ඕනේ මොකද රැලි හට ගන්නවා වගේ වතුරක් තියෙනවනම් වතුර තියෙන බව දැනෙන්නේ රැල්ලෙන් තමයි. හිතක් තියෙනවනම් හිතවිලි තියෙනවනේ. ඔයගොල්ලෝ cogito cogito sum i think therefore i am ඒක තමයි බටහිර චින්තනයේ මුල රන්නේ දෙකාත් කිව්වේ දෙකාත් කිව්වේ ergo cogito ergo cogito sum මම හිතමි ඒ නිසා මම වෙමි ඒ නිසා අඩු කරන අඩු කරන යනකොට හිතවිල්ල විතරමයි අපිට අනන්‍යතාවය ඇති කරලා දෙන නයිසાર્ගික ගුණය ඉතින් what you think that you are අපි අවබෝධ කරන හිතන දේ අනුව මම නම බුදුරජාණන්සේ කියන මේ හිතවිල්ල ජවයක් නිසා වෙන එකක් කේන්දර අබසාරි කේන්දර අපිසාරි අබ අபிසාරි අපසාරි බල දෙක වගේ වේගින් කරගෙන ඕන දෙයක පිළිත විසිකන ශක්තියක් සහ ඒකට අද කරන ශක්තියක් වෙනවා මේක වැඩි වෙනකොට ඒ ශක්තිය වැඩි වෙනවා හිත මේක අඩු වෙනකොට කේන්දර අපසාරි කේන්දර අපිසාරි බල අඩු වෙනවා එචක් වේගය අඩු කරන්න කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා වේගය අඩු වෙනකොට මේ දෙපැත්ත රාජිනේ පුල් ඇන් පුෂ් දෙක අඩු වෙනකොට තමයි තියෙනවා මේ විවේකයේ හිස්තනේ උදේකලාවේ තනිපංගලම ඉන්නකොට මේ පාණයෙන් පාණය කරගන්න බැරි බලවේග අඩු වෙනවා. බලවේග වැඩි වුණාට පස්සේ ඉතින් සෝරි තමයි ඒක බුදුහමරට නැතර කරන්න බෑ. ඒ නිසා මේ ක්‍රියාවේග පුළුවන් තරම් අඩු කිරීමේ වැඩ පිළිවෙල තමයි තපස කියන්නේ. එහෙම නැත්නම් මේ භ්‍රෂ්ටචාරය කියලා කියන්නේ. ඒ කරන ගමන් මෙකැනිසම් එක දිහා බලන්නේ. සාමාන්‍ය ලෝකයේ ශිෂ්ටාචාරය තියෙන ක්‍රියාවේග වැඩි කරන එක. දැන් මේ પરම්පරාවට වැඩි හුඟා ක්‍රියාවේග වැඩි මේකේ ටිකේ දරු දරු තු දරු. හුඟක් සෙල්ලම් දානවා. දැන් මේ પરම්පරාවට අවුරුදු 10ක් යනකොට මේගොල්ලන් ක්‍රියාකාරකම් අඩු වෙනවා. ඒකට සෝරි කියලා තමයි හිතන්නේ. ඕගොල්ලෝ. අත් ඒක තමයි ධර්මම කරන්න පුළුවන් නම් එතකොට තියෙන අපේ ප්‍රතිශක්ති අපේ තියෙන ශක්ති ප්‍රිසර්වේෂන් ප්‍රිසර්වේෂන් වේගෙන් ක්‍රියාත්මක වුණොත් වෙන්නේ ඉචිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ නැස්ති වෙලා යනවා. ඉතින් සුත්‍රයෙන් කියන්නේ ශක්තිය තියාගෙන හැම ශක්තියම තියාගෙන ක්‍රියා කරන්නේ නැතුව ඒක පොටෙන්ෂල් එකක් නේ. ඒකට කියන්නේ ඒකට විභව ශක්තිය කියලා. අනේ විභව ශක්තිය තියාගන්න මේක මැනිෆෙස්ට් වෙන්න දෙන්න එපා. එතකොට ඒක පාන්නේ අර්ථ වැඩි. මැනිෆෙස්ට් වෙච්ච ගමන් යන්නේ කෙලස් බලවේග පැත්තට. ඒ නිසා හැම හැකියාවක් තියාගෙන මවා පාන්න නැතුව, කියා පාන්න නැතුව හැම හැම දෙයක්ම හැකියාව තියාගෙන නොදන්න කෙනෙක් වගේ, ඇස්ති වුණාට අන්ධෙක් වගේ, කන්ති වුණාට බීරෙක් වගේ අනිකුත් ජීවකනාශය තිබුණාට තේරෙන්නේ නැති කෙනෙක් හොඳ ඥාන ශක්තිය තිබුණාට මොඩෙක් වගේ ඉඳලා ශක්ති මේක කියන්නේ energy conservative conservate කරන්න. එතකොට තමයි පාලනේ මේ පරිසරයට ගැලපෙන ගොඩාක් කල් ඉන්න පුළුවන්. හැඩපෙන්නන්න කිය ගමන් ගාක් වෙලාවට වෙන්නේ තල්ල කඩා ගන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හැකියාව ඇති කරගන්න පුළුවන් තරම් හැකියාව ඇති කරගන්න. කිසි කෙනෙකුට තේරෙන්න අරින්න බෑ. එතකොට ඒක ඒක sannivedanaya වෙන්නේ ටෙලිපැතික් සිස්ටම් එකෙන් විතරයි. අනික වෙයි නෙවෙයි. ඒ ඒකේ ඒකේ communication mistakes නැහැ. telepathic system එකේ communication mistakes නැහැ. අනේ එතකොට වැඩේ වෙනවා. ඒ නිසා අපි මේ භාවනාදී කරන්නේ සීලෙන් කාය වචන දෙක හිත කරනවා. සමතෙන් తాවකාලිකව හිත හිරිවට්ටනවා. විපස්සනාවෙන් හිස්තනටම ගෙනියනවා. හුද්දකලාවටම යනවා. විවේකයටම යනවා. එතින්දී හම්බ වෙනවා මේ පිරිච්ච කතිය කරන කෙනාට ඉතින් ඒක පිරිච්ච ගතියන්නේ ඒක පාළුවක් තනිකමක් කම්මැලිකමක් කියලා වරදවා ගත්තොත් මේකත් පස්සේ ආයෙත් පැටලවිලක් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ දැකීමෙන් තොර දැකිය යුතු දෙයක් ඇතැයි නොහඟී කාලාකාරාම සූත්‍රයේ එන මේ ධර්මතාවය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. සිරුවන් සරණයි. අපි එක චිත්තක්ෂණයක් හැමදාම දැකලා මෙහෙම කියතයි විස්තර කරන අභිධර්ම හැටියට මහසිසාරද ස්වාමීන් වහන්සේ ඇහැට මොනවාරි දැකිච්ච පෙන්ච්ච ගමන් තමයි ඉන්නේ කනේද නායේද දිවේද කයේද කියලා හිතාගන්න බෑ අපේ හිතට. ඒකම දෙවෙනි සැරේ දකිනකොට මම කනේ නෙවෙයි ඇහි කියලා අල්ලතෑගි. තුන්වෙනි සැරේ දකිනකොට වර්ණය පේනවා. හතරවෙනි සැරේ යනකොට රෙකග්නයිස් කරන්න පුළුවන්. අර පළවෙනි චිත්තක්ෂණ තුنين ඇති වෙච්ච එක තමයි රීෆිකේෂන් කියන්නේ. පළවෙනි චිත්තක්ෂණේ කොග්නයිසින් වෙනවා. හතරවෙනි තමයි රෙකග්නයිස් කරලා පස්සේ තමයි රෙජිස්ටර් වෙන්නේ. ඉතින් එකම දෙයක් මේ විදිහට හතර සැරයක් බලන්න නම් මේක පැත්තේ කෑදරකමක් තියෙන්න ඕනේ නේ. ඒක සැරේ පළවෙනි සැරේ බලනකොටම ඔගේ ගන්න දෙයක් නැහැ කියලා දන්නවනම් පිටිපස්සේ අදාළන කියලා බලන්නේ නැහැ නේ. ඒ නිසා අපි යමද්‍යා ව්‍යංජනන් ව්‍යංජන වශයෙන් බලනවනම් අංග ප්‍රත්‍යංග වශයෙන් බලනවා අනිවාර්යයෙන් මේක මෙහිට වැඩි යමක් මේක ඇති කියලා හිතලා තමයි එහෙම බලන්න පුළුවන්. මේ දැකපු දේ තව මේකේ ගැඹුරක් ඇති වෙන පැත්තක් ඇති කියලා දැකපු දේ ඊට වැඩිය ගැඹුරක් ඇති කියලා බලනකොට තමයි අපි ශ්‍රද්ධාහන් නැතුව රස බලන නැතුව ගඳ බලන නැතුව දකින්න දේම චීන කන්දරි තමයි තමයි බලන්නේ එන දෙයට වැඩියමක් ඇති කියනවා ඒ චීන තාකලේ රූපය අපි වශී කරගන්නවා ඒ නිසා බුදුහාමුදුරු කියනවා උදාසීන දෙයක් කරන්නේ ඒකට චීන කන්දරි දෙයක් දාලා බලලා එහිම ගත කරපක් ආනාපානිය. එතකොට රූප ශබ්ද ගන්ධ වල පිටුවත යන්නේ නැතුව ඒකේ ඔයිට වැඩිය බලන දෙයක් නැහැ කියලා අපිට තේරෙයි. තියෙන එක විස්තරලියක් විතරයි සිද්ධ වෙන්නේ. අලුත් දෙයක් නැහැ. ඒ විස්තරලියට අනිත්‍ය ලක්ෂණය කියනවා දුක අනාත්ම. ඒකට ඒ හරහා බලන්න පුළුවන්. අපි යම් රූපයක් පිටිය ගහගෙන තියාගෙන ඉන්නවනම් ඒක මොකද්දෝ මට තණ්හාවක් එනවා. ඒකේ මොකද්දෝ මට මාන්නයක් එනවා. ඒකේ මොකද්දෝ මට මගේ මමයා ඉස්තිර කරනවා. ඒක තමයි අපි ලොක් කරමින් ලං කරමින් බලන්නේ මේට වැඩි යමක් ඒකේ තියෙනවායි කියලා. ඒ අනිත් එක නට ඒක නෑ. ඒක නට විතරයි ඒක තියෙන්නේ. අන්නේ තියෙන තාක්කල් අපි රූපෙට දාස වෙනවා. යම් යම් දේවල් අපි බැඳෙනවා. ඒ හැම වෙලාවෙදිම නොකියන රහසක් කියනවා මේකේ ඔය තියෙනකට වැඩිය මොකද්දෝ තියෙනවා කියන හැටි මම කාලකාරාම සූත්‍රයේ සවස්ෙන් කියනවා තිත්තා දත්තාරං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති අදිත්තං මඤ්ඤති දත්තාරං මඤ්ඤති මේ දකින්න දෙහි ඔයිට වැඩිය බලන්න දෙයක් නැහැ. බැලිය යුක්තක් නැහැ. නොබැලිය බඳකින් කියන දෙයක්වත් නැහැ. දකින්න තරම් දෙයක් ඔකේ නැහැ. ඔය පේන තැනින්ම වාතයට ගාව ඔච්චර තමයි. දෙතර වැළුවත් ඔච්චරම තමයි. ඉතින් වෙලා තියෙන්නේ උංග දෙනකොට අර කන්නාඩි දැම්මට පස්සේ දෙක අසාගන්නු තාක්කෝ. කන්නාඩි දකින්න ඉස්සර වෙලා ලෝ ප්‍රේමයි සුන්දරයි ආදරේ කන්නාඩි දෙක දැම්මට පස්සේ තමයි කියන්නේ දික්කහර වෙන්න ඕනේ. තේරෙන්නේ නැහැ කට්ටියට කිව්වට. තේරුණාද? මට ලින්ක් කරනවා මම මේ වැන්දේ නැහැ කියලා. දැන් අපි බුදුහාමුදුරන්ගේ ගෝලයේ නිසා අපිට පොඩ්ඩක් කොන්ට්‍රැක්ට්ස් ණයට ගන්න පුළුවන් දැනුම අරගෙන මඩේ අඩිය තියන්නේ නැතුව ණයදී ඉන්න පුළුවන්. මොනම දෙයක් අත්ව විද්‍යාව කියේ ඒක හොයන හොයන හොයන ඇතුළට ගියා. ගියාට පස්සෙත් මොකුත් නැහැ කියලා කිව්වා. ඒ අර නෝටිස්ලා කියලා තියෙනවා ඒ හිටිය අපේ මේ කුටිගාතේ සද්දාති සාමුදුරු. හරිම දක්ෂය බණ කියන පස්සේ පිටි කාලේ මැරුණේ. ඒ සාන්ත කියනවා මේ ඒ සාන්ත බණට දක්ෂ වුණ නිසා ඒ කිට්ටුවේ තියෙන්නේ මේ අංගොඩ ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ බලකට එන්න කිව්වා. ඒ සංසෙ පිස්සන්ට හරිය බයයි. ඉතින් අර වැඩේවත් මහත් එක්ක ඇවිල්ලා බණ කියන්නේ කියපු නිසා වෙනකට කලින් ගියාලු. සංවිධායකව කවුරක්වත් නැතුළු පිස්ස දැකලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කිව්වලු. ස්වාමීන් වහන්සේ ඒ ගන්න පටන් ගත්තලු කරගන්න දැන කවුරක්වත් නැතිද. මෙහෙමයි කිව්වලු. ඒකල ඌ මගේ කොට පිටේට කන කියාගෙන ඉන්නවා තියපන් කන කිව්වා. ඉතින් පිස්ස මේසාවේ කොන්දක් තියලා පිස්සත් කන ධානය ඉන්නවලු දැන්. ටිකක් වෙලා කිව්වලු උපාසක මහත්තයෝ මොනවත් ඇහින්නේ නැහැ නේ කිව්වලු. කන දිනා කියලා ආයෙද. කන ධානය කිව්වලු මොකක්ද ඇහින්නේ? තමුසුනේ විනාඩි 15ක් නැහැ කියලා මම දැන් සුමාන ගානක් කරනවා මටත් ඇහුන්නේ නැහැ කිව්වලු. ඒතර සංසාරයක යනකොට ස්වාමීන් වහන්සේ වටාත් තියන කන තියාගෙන ඉන්නවලු. දැනගන්න ඉරා මෙයා කන කොච්චරලා තියෙන්නේ ඇහෙන්නේ දෙයක් නැහැ ඔගේ. අපි අහන සංගීතෙත් එච්චර තමයි ඉතින් පිස්සෝ කියනවා. ඔකට කන තියපන් ඇහෙයි. මයිකල් ජැක්සන් නැත්නම් අමරදේව ආපන්. අමරදේව නැත්නම් අර කුංජේක ඇහුවත් අහන්න දෙයක් නැහැ. පිස්ස කියන්නේ අපිට පිස්සු කිව්වට ඉන්න හරියක් පිස්සුනේ. අපි කියන්නේ සංගීතයේ රසනොට කින්න අමනේකි කියලා ඔන්න ඔටෝබයෝග්‍රැෆි වල කියනවා. සංගීත රස විඳින්න ඕනේ. විඳලා මොකක්ද හම්බෙලා තියෙන්නේ? අර පිටසට හම්බෙච්ච එක තමයි තමුසු මේ විනාඩි 15ට නැහැ කියනවා මම සමාන ගණනක් අව මටත් මොකුත් අහුන්නේ නැහැ කියනවා කොච්චර ගහ කොච්චර ඇවත් ඉවර වෙන්න තියෙන ඔබ තමයි හොඳම දේ තමයි Tamange කම්බරේ සංගීතයට අහුම්කම් දෙන්න එතකොට දෙයට විශ්ව නිස්සද්ද වෙනකොට ඒ නිකම් දැන් ඒක තමයි එකම දේ ඉතින් එපිට අහන හැම එකක්ම කෙලස් කියලා හිතාගන්න බුදුමනේ වෙලා තියෙන අතෙන්ද ඉතින් මේ අහන දේවල් ඔయిత වැඩි අහන්න දෙයක් නැහැ. ඔය දකින්න දේවල් ඔయిత වැඩි දකින්න දෙයක් නැහැ. විඳපු දේවල් ඔయిత වැඩි විඳින්න දෙයක් නැහැ. හිතපු දේවල් ඔකම අමාරා ගාවයි කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට ඒක ඔක්කොම බාහිර ඇතුළට දාගන්න. එතකොට තියෙනවා දකින්න දෙයක් විපස්සනාව. එතකොට අහන දෙයක් තියෙනවා බුදුපණ හරියට තමන්ගේ ඉන්න සද්දේ. ඒතර විඳින්න දෙයක් තියෙනවා. මම දැන් මෙතන. ඒසට හිතක් තියෙනවා මැනිෆෙස්ට් වෙච්ච නැති නිදර්ශන නැති අර තැන. ඒක එකකටවත් එන්න වෙන බාහිර ඉන්නකම්. ඉතින් කියන්නේ මේ බාහිර දේවල් ගන්න දෙයක් නැහැ කියලා කිව්වහම රස දන්නේ නැති, සාහිත්‍ය දන්නේ නැති අමනියෝ කියලා බයින. ගරු ස්වාමීන් වහන්සේ කර්ම විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ අනිදස්සන විඥානයේ පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සිරුවන් සරණයි. ඒකේ කර්ම විඥාන ප්‍රතිපීපාක විඥාන කියන එක ත්‍රිපිටකයේ සඳහන් වෙන එකක් නෙවෙයි. ඒක අර වසු කාලීන ඒ ප්‍රතිසන්දි කතාවත් එක්ක කියන්නේ අනිදස්සන විඥානය කියලා කියන්නේ මැනිෆෙස්ට් වෙලා නැති එකක්. එහෙම නැත්නම් නිදර්ශන වශයෙන් පෙන්වන්න බැරි එකක්. උදාහරණයක් වශයෙන් කියනවා මේ ජලකඩක් මේක අපිට ස්විමින් pool එකක් කියලා. මේක වතුර හොඳට තැම්පත් වෙලා ඉන්න වෙලාවත් මොකක් හරි හේතුව නිසා මේකේ දියසුලියක් ඇති වෙච්ච වෙලාවක කියන දෙක ගත්තොත් දියසුලියක් ආවට පස්සේ ඒ දියසුලිය තියෙන තැන පෙන්වන්න පුළුවන් ඒ දියසුලිය ඒක විසින් නවා පාවුමක් කරනවා ඒ සංකේතයෙන් මේ දියසුලිය ඒක එන්නේ ඉන්න ලොකු වෙනවා එන්න පුංචි වෙනවා කියලා. එතකොට අපි හිතමු මේ දියසුලිය දිහා ගොඩාක් කලා බලන ඉඳලා දියසුලිය නැති උනායි කියලා. නැති උන පස්සේ දියසුලියට මොකද වුනේ? කොහෙද ගියේ? කොහෙන්ද ආවේ? මේක ජලයේම පටන් ගන්න ජලයේටම දිය වෙලා ගියා. ගියාට පස්සේ දැන් තැනක් පෙන්වන්න බෑනේ. පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දියසුලියක් තියෙනවා නම් තැනක් තියෙනවා. විශාලත්වයක් තියෙනවා. සම්බන්ධතාවය. දියසුල ජීවුණාට පස්සේ ඉතින් දියසුලේ ජීවුණාට පස්සේ ජලකරට කියනවා අනිදර්ශනය කියලා. දියසුලේ සහිත ජලයට කියනවා නිදර්ශන සහිතය. නිදසුන් කළා පෙන්වන්න පුළුවන්. ඒ වගේ අර විවේක ස්ථානට යනකොට, හිස්තැනට යනකොට සාමකාමී තැනට යනකොට හිතක් තියෙනවා මොකුත් එයා කරලා නැහැ. එයා බහන්නෙත් නැහැ මොනවාක්වත්, දකින්නෙත් නැහැ, ගඳ බලන්නෙත් නැහැ, රස බලන්නෙත් නැහැ, පහස ලබන්නෙත් නැහැ. නිකන් පාටක් ගඳක් රසයක් හැඩයක් නැති වතුර වගේ. වතුරට පාටක් එනකොට වතුර කෙලෙසෙනවා. වතුරට හැඩයක් එනකොට වතුර කෙලෙසෙනවා. ගඳක් එනකොටම කෙලෙසෙනවා. පාටක් ගඳක් රසක් නැති හැඩයක් නැති වතුර කියන්නේ හොඳටම පිරිසිදු. හැබැයි ඒක අnder පාන්නේ නැහැ. කියා පාන්නේ නැහැ. පවාපෑමක් කරන්නේ. ඒකට කියනවා අනිදර්ශන විඥානය කියලා. නැත්නම් අපත්‍ත්‍ිත විඥානය කියන එකක් කියනවා. අනිත් පැත දෙක නම් පසු කලින් ආපු දේවල් ඒවා ඒ අදහන කෙනාට ඒකට තේරුම් නැති. මම ඒවා දාගෙන මේ වැඩේ සංකීර්ණ වෙනවා දකින්න කැමති නැහැ. ඒ නිසා අනිදර්ශන විඥානය අපත්‍ත්‍ිත විඥානය නම් අර වගේ විස්තර කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස මළගිය අයට පින්දීමේ ගාථාවේදී ගිහි අය හැටියට අපි ඉඳන් වෝ වෙනුවට ඉඳන් මේ ලෙස ආරම්භ කිරීම වඩා සුදුසු නැද්ද ඒ වෝ මේ කියන දෙකම පදපූර්ණ නිපාත දෙකක් සාමාන්‍ය අර්ථකථනයේ වෝ කියන්නේ බහුවචනේ මේ කියන්නේ මගේ වෝ කියන්නේ අපේ කියන වගේ ඉතින් ඒ නිසා උගදෙනෙක් හිතනවා අපේ නෑයින්ද කියනට වැඩිය මගේ නෑයින්ද කියන එක වඩා ලෙන්ගතුයි කියලා. ඒකදී බලනකොට අනන්තමයි ඡානකතන තුන වෝ සහ මේ කියන එක පද පූර්ණ නිපාත තේරුමක් ඇතිව නෙවෙයි. ඒ නිසා ඒක කොයි එක දැම්මත් ඥාතින්ට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ව්‍යාකරණ අනුකූලව. කියන එක නඩ වෙනසක් වෙන්නේ නැති. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරිේෂණ රැකියාවක් ලෙස සුත්‍ර ජීවිනි සමග වැඩ කරන අය මෙම සුත්‍ර ජීවීන් ලක්ෂ ගණන් බෝ කර පසුව සනීපාරක්ෂක පියවරක් ලෙස කැලිකසල වලට එකතු කිරීමට පළමුව ජීවාණුහරණය කර මරා දමයි. මේ පානාතිපාතයට හසු වේද? getarදීත ආහාර පිසීමේ එක් අරමුණක් නම් සුත්‍ර ජීවින්ද විනාශ කිරීමයි. මේ ක්‍රියා දෙකම චේතනාපූර්වකව කරන නිසා පවක් සිදු වේද? ඒක ඇත්තටම සියුම්ම විස්තර කියන්නේ බුදුරජාණන්සේ පාන කියන නමට දීපු අර්ථකථනයක් තියෙනවා. පාන කියනක පණ කියන එකයි පණු කියන වචනේ අපි හදාගෙන තියෙනවා ඒකෙන් බුදුරජාණන් කියේ හාරදාහරදි කියලා තියෙන්නේ අත්‍යරාංකට ගන්න. ඒකෙන් පෙරෙන දේවල් පිටල යට යන දේවල් ප්‍රාණීන්ට ගණන් ගන්න නෑ බුදුහාම. ඉතුරු වෙන දේවල් තියෙනවානේ හාරදාහරදි කාලෙන් පිටල ඉතුරු වෙන කාලේ. ඒ ඒක තමයි බුදුරජාණන් ප්‍රාණ කියන එකට දීලා තියෙන අර්ථකථනය. ඉතින් සබුසෙන්ස ඉන්න කාලෙම මහාවීර හිටියා. ඒ මහාවීර මේ පාරේ මොන පිළිකින් පිය පිය යන්නේ මොකම සතෙක්වත් පෑගෙන්න බෑ. අත් දෙකට බින්න බාධා කරන්නේ. ඒකල අතින් කන්නේ වතුර පෙරලා බොන්නේ. ණයට මුඛවාඩමක් බඳලා තිනවා ගන්න හුස්මේ මේ ප්‍රාණීන් ඉඳලා මැරෙයි කියලා. ඒක ඒකට සර්වඥාන්සේ කියලා තියෙනවා එහෙම ආන්තිකව ගියොත් අපිට ජීවිතේ ජීවත් කරවන්න බෑ. ඒ නිසා ප්‍රාණ කියන නම දීලා තියෙන පෙරහන් කඩකින් පෙරණ ප්‍රමාණය. එතකොට පේන නලියන ඇත්තකට පේන සතෙක් ඉන්නවනම් සත්‍යපත් ප්‍රාණ ඝාතයට නෑ. ඇත්තකට පේන්නේ නැතුව වෙන දේවල් මනෝ මනෝමයනේ ඒකෙන් හිත කර කර ගන්න එපා කියන එක රිලීෆ් එකක් තියෙනවා. හොඳයි අපි වෙලාවත් කියලා තියෙනවා. ඒක නිසා අපි මෙතෙන් පටන් පැයක් නැහැ විනාඩි 50ක කාලයක් තියෙනවා සක්මනට අපි හතරට නැවත එකතු වෙනවා සාමූහික භාවනාවකට ඒ ප්‍රකාශයත් සමග අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමා සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි